සූත්‍රය කියලා නමක් දීලා තියෙනවා. ඒ මොකද මේ ඉස්සෙල්ලාම මානවයා දැන් අවුරුදු 2600 ගානට ඉස්සෙල්ලා වගේ දැනුම පිඩු කරන හැටි ඉගෙන ගන්න. ප්‍රස්ථාර කරන හැටි ඉගෙන ගන්නවා. දැනුම පිළිබඳ ව්‍යාකරණ ඉගෙන ගන්න හැටි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට දෙන ආදර්ශය. උන්වහන්සේ මේ සඳහා සරල ක්‍රමයක් පාවිච්චි කරනවා. අද වළනකොට ඒක බොහොම සරල ක්‍රමයක්. නමුත් එදා පැත්තෙන් බලනකොට පුදුම විශාරද ක්‍රමයක්. උන්වහන්සේ ප්‍රශ්න 10ක් අහනවා. ඉදිරිපත් වෙච්ච සංඝයා ඉදිරිපත් වෙලා දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් තමයි දේශකයන් වහන්සේ. උන්වහන්සේ මේ දසුතර සූත්‍රය දේශනාවක් කරන්නේ සාකච්ඡාවක මාර්ගයෙන්, දෙබසක මාර්ගයෙන්. උන්වහන්සේ අහනවා එකේ ප්‍රශ්න 10යි, දෙකේ ප්‍රශ්න 10යි, තුනේ ප්‍රශ්න 10යි, හතරේ ප්‍රශ්න 10යි, පහේ ප්‍රශ්න 10යි, හයේ ප්‍රශ්න 10යි, හතේ ප්‍රශ්න 10යි, අටේ ප්‍රශ්න 10යි, නවයේ ප්‍රශ්න 10යි, 10ේ ප්‍රශ්න 10යි. මේකට මුළු බුද්ධ ආගම දාලා තියෙනවා. ඒකේ සේමෙතේ කෙනෙකුට කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ධර්ම සේනාධිපති වශයෙන් බුදුරජාණන්සේගේ ධර්ම සංග්‍රාමයේ සම්පූර්ණ මෙහෙයුම් කරු. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේට ඉස්සෙල්ලා අපිත් ඒ කාලේ ඉඳ ඇති දැනුමක් තියෙන්න ඇති. නමුත් කිසිම කෙනෙකුට දන්නේ මේක પરම්පරාවෙන් પરම්පරාවට ගෙනියනකොට අතපය කැඩෙන්නේ නැතුව අඬු කැඩෙන්නේ නැතුව දැනුම සම්පින්ඩණය කරලා එක්ක සුතමේ වශයෙන් කටපාඩම් කරන්න මේක ගොනුවක් කරන්න ඕන. ඊට පස්සේ තේරුම් ගන්න මේක ගොනුවක් තියෙනවා. ව්‍යාකරණයක් තියෙනවා. ඊට පස්සේ ඒක අවබෝධ කරගන්නට පස්සෙත් ඒක ගොනුවක් තියෙනවා. අන්න වගේ මේ දැනුම ගොනු කිරීම පිළිබඳ ප්‍රශ්නේ මේටි ඉස්සලා සාකච්ඡා කළ තිබිලා නැහැ. මානවය සාකච්ඡා කළ තිබිලා නැහැ. මොකද ඒක પરම්පරාවෙන් પરම්පරාවකට යන්න තරම් වටිනා දැනුමක් ਸਰවචන්සේ පහළ වෙනකන් මානවය තුල තිබිලා නැහැ. ਸਰවචන්සේ තමයි මේ තිබුණු දැනුම ඔක්කොම එක පිළිවෙලට ගොඩ ගහලා પરම්පරාවකට හැදුවා මේකෙන් මේකට මේකෙන් මේකට මේකෙන් මේකට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ඒ ආශ්‍රක්ෂය කරේ ඥාණය එහෙම නැත්නම් නිවන ලැබීම සඳහා. ඉතින් මේ ਸਰවචන්හන්සේ මේක අවුරුදු 45ක් පුරා සෙරපු දෙකක්වත් පාවිච්චි කරන්නේ නැතුව මුළු දඹදිව තලයේම ඇවිදිමින් විවිධ චරිත තියෙන පුද්ගලයන්ට විවිධ දේශනා විලාස මාර්ගෙන් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරනකොට ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වොයිස් රෙකෝඩරයක් වාගේ ටේප් රෙකෝඩරයක් මේ තීරම රෙකෝඩ් කරා. ඒ මොකද ඒක විශේෂයෙන්ම ඒකට උපම් පිං ඇති ඇත්තෝ. ඒතර පුන්නමන්තානේ පුන්ත ස්වාමීන් වහන්සේ වගේ කය මේක විචිත්‍රව අරක මේ කැල්ල අරගෙන මේකෙන් අරගෙන සම්බන්ධ කරලා දේශනා කිරීමේ භානක අති දක්ෂකමක් තියලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෘ탁ජනයෙක් මේ ධර්මයේ ටික අහලා යම් ආකාරයකට සෝවාන් ආදී මාර්ගපලටපත් වෙන්න ඕනද ඒ ටික පිළිබඳ හිටපු අන්තිම දක්ෂ විශේෂඥයා මේ බණට අදාළ නැති වුණාට බෞද්ධත්වභාවය ගැන හිතලා කියනවනම් ඒ සෝවාන් කරපු කෙනා රහත්කරනද මොග්ගල්ලාන සෝනසේ අන්තිම දක්ෂයා. ඒක නිසා මේ සාහිත්‍යයෙන් එහෙම නැත්නම් විචිත්‍රව කියනවා ආර්ය භූමේට දරුවා ප්‍රසූත කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඕනම පෘථග්ජනෙක් හම්බුනොත් ආර්ය භූමියටපත් වෙන්න පිං ඇති. එයා ඒ ආර්ය භූමියටපත් කිරීමට කිරීමේ කටයුතු දක්ෂම කෙනා සාරිපුත්‍ර ස්වාමීන් කිසිම සීමාවක් නැහැ කරලා තියෙන වැඩ ප්‍රමාණය බලනකොට අනුකම්පාව ඉවසීම ධර්ම කොටස ඒ ධර්ම එකට පස්සේ එකක් එන විදිහට කස කැවෙන විදිහට මේක ඉදිරිපත් කිරීම සම කරන්න බෑ කාටවත්. සරුවචනහසේ තමයි මේ ඔක්කොටම මූලය ප්‍රභවය. නමුත් සාරිපුත්‍ර සාංශේ මේ ගොනු කිරීම නොකළා නම් අපි අන්නත අනාතයි නන්නතරයි. හරියට වැල්ලේ අද මාලිගාවක් බොහොම ලස්සනට විසිතුරු හැදුවා රැල්ලක් ඇවිල්ලා ගහගෙන ගියා ඒක වැල්ලට ගියා ගියාට පස්සේ ආයේ ඒ පරණ තිබුණු මාලිගාවේ හැඩ ගන්න බැරි වෙනවා ඒක තමයි හැම ආගමකකට වුනේ ඔය හැම ආගමකම අද පළවෙනිම දේ තමයි සුද්ධ ලියවිල්ල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන ආදර්ශයෙන් පැත්තෙන් බලනකොට මේ සුද්ධ ලියවිල්ල කාලානුරූපව වෙනස් කරලා තියෙන හැටි දේශපාලන වාසි සඳහා ආර්ථික වාසි සඳහා තා ආගමික නායකයන්ගේ තියෙන පහත් ආසාවල් ඉෂ්ට කරන්න කරපු එක තමයි මනුස්ස ඉතිහාසයේ වෙලා තියෙන එක මේ පැත්තේ ඉඳලා බලනකොට මුසාවක්. නමුත් මේ තොරතුරු සුද්ධ ලියවිලක් තමයි ත්‍රිපිටකය සුද්ධ ලියවිලක් තමයි. නමුත් මේක ඕනම කෙනෙකුට විග්‍රහ කරලා බලන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේකට මෙහෙම වෙන්න පුළුවන්ද? සූත්‍රපේ වශයෙන් එක කටපාඩම් කරගන්න එක ප්‍රමාණයක්. ඊට පස්සේ බලලා මුන්නාන්සේ ලොක්ෙක් වුණාට බුදුහාමුදුරුවෝ ගරු කරාට බුදුහාමුදුරුවෝ ලොක්ෙක් වුණාට ඔය කියන දේ වෙන්න පුළුවන්ද? අපේ තියෙන අනිකුත් ඥානත් එක්ක බලනකොට අන්වේ ඥානත් එක්ක ණය විපස්සනාත් එක්ක බලන වෙන්න පුළුවන්ද කියලා ගලපලා බලනකොටත් මේ බුදුම රසයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අහලා වෙන්න පුළුවන් කියලා හිතලා ඒකට බැහැලා බණ භාවනා කරනකොට ඔක්කොම ඉක්මවපු ධර්ම රසයක් තියෙනවා. ඒ දැනුම ගොනු කිරීමේ ඉතිහාසගත අවස්ථාව ਸਰවඥන්සේ වැඩ ඉන කාලේ මේක වෙලා තියෙන්නේ. මේ සාරිපුත්‍ර සාංශික කරලා තියෙන වැඩ නැති නිසා නෙවෙයි. අනන්ත අප්‍රමාණ එන්නේ එක්කනට මේ මහානකම කියලා දීලා සෝවාන් කරනට කියලා දීලා පැවිද්ද කියලා දීලා පැවිදි කරවලා තීනාසනේ තියෙන අස්පස් කරන වැඩ හේරමත් කරන ගමන් මේ වැඩේ කරලා තියෙන්නේ උන්වහන්සේ නිතරම සරුවචනාංශට මතක් කරලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේක කොහොමද පවතින්නේ ඉස්සරහට මේක කොහොම පවතින්නේ කියලා ඒ ත්‍රිපිටකය කියවලා බලනකොට ඒ ප්‍රශ්නේ පිළිබඳව මෙච්චර කල්පනා කරපු කිසි කෙනෙක් ඉඳලා නැහැ සාරිපුත්‍ර සාංශයට සම කරන්න කෙනෙක් කවුරක්වත් ඉඳලා නැහැ. උන්වහන්සේම කිව්වා විතරක් නෙවෙයි. සමහර වෙලාවට සරුවචාන්සේ ඉක්මවලා ගිහිල්ලා පවා අපි මෙහෙම මෙහෙම කරමුද ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන්සේ ඉදිරිපත් කරන බුදුරජාණන්සේ පැත්තකට කරලා තියෙනවා. සාරිපුත්‍රකෝ උඹට තේරෙන්නේ නැහැ. ඒක සරුවචාන් වහන්සේගේ වැඩක්. මම වෙලාව ආපුවම කියන්නම් ඔය වැඩේට කරන්න එපා. කියලා තමයි මේ සාරි අපේ සරුවචාන් වහන්සේ මේකට ශේෂ්ත්‍රය සකස් කරලා දුන්නා. මේ සාරිපුත්‍ර සාංශ මේ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරිල්ල ඒකේ තියෙන ඥානගතික ස්වභාවය එහෙම නැත්නම් අනුකම්පාවේ මෛත්‍රී කැට ගැහිච්ච තරමට තිබිච්ච අනුකම්පාව මෛත්‍රී නිසා ඔය යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ කියනවා මම හැම වෙලාවෙම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනකොට බුද්ධාසනයේම කොනක එක මලක් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ නොහිටින්න අපිට මේ ත්‍රිපිටකයේ මේ පෙළගැස්ම ත්‍රිපිටකයේ මේ අතින් අතට යන වැඩපිළිවෙල කවුරුත් විතර කල්පනා කරලා නැහැ. මේකට කරන එක ගෞරවයක් වෙන්න ඇති. සාරිපුත්‍ර සාංශේ ਸਰවචනන්දට කලින් පිරුණම් පෑවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නෙමෙයි ਸਰවචනන්සේ පිරුණම් පලා දවස් 100 යනකොට පේන තුන මේ දැනුම් සම්භාරය ගොනු කරේ නැත්තම් එහෙම නැත්නම් ඒක අරස කරේ නැත්නම් මේක විවිධ ආයක විවිධ අර්ථකතන වලට ලක් වෙලා විනාශ වෙන්න පුළුවන් නිසා ඉස්කෝලේ 10 වෙනි පන්තියේ පවා උගන්වනවා පළවෙනි ධර්ම සංගායනාව. පළවෙනි ධර්ම සංගායනාවේ ඔක්කොම ඒ වගකී ඇති වාර්ධාරීන් නිසි බලධාරීන් සියල්ලම එකතු වෙලා අරක ගොනු කරා ඒක මේක තමයි බුදුන් දේශනා කරපු ධර්මය කියලා ඒකට දුන්නෙත් සංගීති කියන නම. පළවෙනි ධර්ම සංගායනා කියලා. මේ දසුත්තර සූත්‍රයට ඉස්සරලා තියෙන සූත්‍රයක් මේකෙම එච්චරම සංවිධිත නැති තොරතුරු කන්දරාවක් එකතු වෙච්ච එක. ඒකට දීලා තියෙන්නේ සංගීති සූත්‍රය කියලා. ඒකෙත් කතුරු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇති කරපු ජවය අංකුරය තමයි උන්නා සරුවචනන්සේගේ පිරුණම් පෑමෙන් පස්සේ මහරහතන් වහන්සේලා 500ක් විතර එකතු වෙලා ධර්ම සංගායනා වශයෙන් මේ සංගීතය ඉස්තහවර කරේ. ඊට පස්සේ දෙවෙනි සංගීතය, තුන්වෙනි සංගීතය, හතරවෙනි සංගීතය වල අපේ සිංහල ලංකාව අපි සම්බන්ධ වෙනවා. ඒ ඊට පස්සේ ලංකාවෙන් කෙරුණේ හයවෙනි එක තමයි බුරුමේ කෙරුණේ. මේ විදිහට මේ දැනුම කියන එක අපි ඉස්සරහට යනකොට ඒක අපිට හොඳටම තේරුම් ගන්න වෙනවා. නැතිකම නෙමෙයි කාටවත් දෙන්නේ. මෙතන ඉන්න කාටවත් දැනුම නැති. නමුත් මොන එක කොයි වෙලාවෙ කියන්න ඕනද කියලා එකෙකුටවත් තේරෙන්නේ කිව්වොත් යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. කොච්චර කිව්වත් යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. හොඳ සීබුද්ධිය ඇති අමනියෝ. ඉතින් අපි මේක දැනගෙන උත්සාහ කරනවා පසුබිමට සාක්ෂිවේක්ෂව කතා කරන්න. අහන කාරණාවට උත්තරේ දෙන්න. තමන් මේ මොකද්ද කියන්න හදන්නේ කියලා වග වෙන්න. මේක තමයි තොරතුරු තාක්ෂණයේ එහෙම නැත්නම් sannivedanaye අන්තිම ඉහළ තැන. අද අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයක. අපි ගල් යුගයේත් නෙවෙයි, ඉන්දිර යුගයේත් නෙවෙයි, අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයේ අද විතර අමන කාලයක් තොරතුරු පච කරන ප්‍රවෘත්ති පත්‍ර වල තොරතුරු මාධ්‍යවල පච කියන යුගයක් මානව ඉතිහාසෙම තිබුණේ මේක වෙන්න වෙන්න සරුවචනාසිකේ දැනුම පුදුම වටිනාකමක් බාටපත් වෙනවා. ඒ මොකද ඒක ගුණයක් තියෙන තැනකට යොමුමක් ලැබලා දෙනවා. සාක්ෂාත් කළ හැක්කක්. ඒ සාක්ෂාත් කරන දේ ඒ පුද්ගලයාටත් විශාල වටිනාකමක් තියෙනවා මානවයාටත් ඒ පුද්ගලයා ඉන්න සමාජයේට එහෙම නැත්නම් අපි කිව්වොත් ආචාර ධර්ම වලට පුදුම වටිනාකමක් ඒ බුද්ධල ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ දැනුම නිකන් හුදු දැනුම සඳහා නෙවෙයි. මේක එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාව. ඉතින් ඒ ධර්ම પરම්පරාවේ අපි පසුගිය කාලෙම මේ සූත්‍රෙමයි ගත්තේ හැම වැඩමුළුවටම. ඒ නිසා අපි එකේ පොත ඉවර කරා. කතමා චාවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. පටන් ගන්නේ සූත්‍රෙ එහෙමයි. ඇවැත්නි දැන් මේ සාරිපුත්‍ර සාංශේ කතා කරන්නේ සිවණක් පිළිසෙට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම ඔක්කොම පිටු කරලා ගත්තොත් වැඩියෙන්ම උදව්පකාර වෙන බහූපකාර ධර්ම මොකක්ද? ඒ ප්‍රශ්නේ අහන්නත් අපට බෑ උත්තර දෙන්නත් අපට බෑ මොකද ධර්ම කියන්නේ 84000ක් ධර්මස්කන්ධේ මෙච්චර විතර පොත් ගොඩක් ත්‍රිපිටක පොත් ටික එකතු කරුවත් 50 ගණන් පොත් තියෙනවා මේක මොකටද යොමු වෙලා තියෙන්නේ මේක පිටු කෙරුවොත් මොකද්ද කියලා අහුවොත් අද ඉන්න විද්වතුන් ওই විශ්වවිද්‍යාලේ ඉන්න කට්ටිය එක්කෙකුට එකොන මෙකොන හොයන්න බෑ සාගරයට වැටිච්ච මේ මේ ඇටි ඇටගෙම්බෙක් වගේ පීනලා ඉවර කරන්න බැරි තරම් දැනුමක් තියෙන. ඒ නිසා එක එකනා එක එක පැතිවලට විශේෂඥ වෙලා කටයුතු කරාට මේ නිසා මේ සූත්‍රයේ කියවපු නැති උගත්තු කියනවා බුද්ධ ධර්ම පිටු කරන්න බෑ කියලා. අලිය කොරහේ නවන්න බෑ වගේ. මොකද මේ සාර්ථක සංසේ බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. පැවැත්ම මේ ලෝකයේ තියෙන වඩාත්ම උපකාර කරන බහූපකාර ධර්ම කද්ද අප්පමාදෝ අප්පමාද පදයට මේ සියල්ලම දාන්න පුළුවන් ඒ සාරිපුත්තු සාංශය එහෙම කියන්නේ ප්‍රයෝජනෙන් සලකලා මේ අප්‍රමාදයටපත් වෙච්ච එක නෑ එදා ඉඳලා වෙනස් මිනිහෙක් වෙනවා වෙනස් ගෑණියක් වෙනවා ඊට පස්සේ යා නිතරම බලන්නේ ඒ අප්‍රමාදය සාක්ෂාත් කරගන්න ඒක බහුකාර්ය ධර්මය වඩ පස්සේ අප්‍රමාදයේ සඳහායි අපි ජීවත් වෙන්නේ නැත්නම් අපි ಜಾතිය බෝ කරන ජීවත් වෙන තිරිසන් වෙනවනේ. ಜಾතිය බෝ කිරීම සඳහා ජීවත් වෙන කාට බුදුචාන්සේ මගෝ කියන වචනෙන් ආමන්ත්‍රණය කරනවා. මගෝ කියන්නේ මුර්ගයා. ඒ ඉඳගෙන ඒක කරලා හෝ නොකර හෝ අප්‍රමාදිර ගිය කරාට සාන්තුවරේක් මුනිවරේක් කියන නම උදාහරණ පාවිච්චි කරනවා. ඒ මේ සත්තු බෝ කරන, ಜಾතිය බෝ කරන තැන ඉඳලා මිනිස්සයා ඒ අප්‍රමාදේ වඩන්න ගියාට පස්සේ අප්‍රමාද කියන સંદર્ભය අප්‍රමාද කියන දර්ශනේ වඩන්න ගියාට පස්සේ මොකක්ද එයා භාවිතා කළ යුත්තේ කියලා සාරිපුත්‍ර සාන්ති අහන බොහොම සියුම් ප්‍රශ්න වැඩපිළිවෙලක ඊට සති සම්පජාඤ්ඤ අප්‍රමාද වීම සඳහා කළ යුත්තේ සති සම්පජාඤ්ඤ හොදෙට එකේ ප්‍රශ්න 10ක් අහනවා ඉතින් එතකොට ඒකේ පේනවා නිකන් හරියට මුළු ත්‍රිපිටක මේක ගොනු කරලා තියෙනවා ඒ ටික දැනගත්තත් කෙලවර කරන්නේ නිවනේ. මොහොත ඊට පස්සේ දෙකේ පොත දිගහැරියට පස්සේ කතමේ ද්වේ ධම්මා බහුකාරා සතිච සම්පජඤ්ඤාංච. දැන් ඊට පස්සේ ආනවා යමෙකුට ඕනේ නම් ධර්ම දෙකක් වැඩියෙන්ම Tamanට උදව් කරන ධර්ම දෙක සති සම්පජාඤ්ඤ. තුනේ පොතට එනවා. තුනේ පොතට ආවට පස්සේ අහනවා මොනවද ආශ්මතුනි වැඩියෙන්ම උපකාර කරන ධර්ම තුන කියලා කවුරු හරි ඇහුවොත් සත්පුරුෂ සංසේවෝ සද්ධම්මස්සවණ ධම්මානුධම්ම පටිපත්ති යම් කිසි කෙනෙකුට වැඩියෙන්ම උදව් කරන තුනේ කට්ටායම මොකද්ද තුන ධර්ම තුන මොකද්ද සත්පුරුෂයන් ඇසුරු කිරීම තත් ධර්ම ශ්‍රවණය යෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ප්‍රතිපදාවට යෑම ඉතින් අපි මේ භාවනාවකට තුඩු දීලා පූර්ණ කාලිනව නීවාසික භාවනාවක් යෙදිලා ඉන්නකොට අපි මේ බහුකාර්ය ධර්ම ටික අනිකුත් කනබන දේවල් අපේ පෞද්ගලික රුචි අරුචිකම් පැත්තක පොඩ්ඩකට තියලා අපි මේකට යෙදෙනවා ඒක නිසා අපි මේ සත්පුරුෂ සංසේවණයට පුළුවන් තරම් කල් දෙනවා අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම මේක තමයි නික්කම්මේ කියලා කියන්නේ ඉන්න හරියක් ලෝකේ ඉන්නේ අසත්පුරුෂෝ කාට හරි ඕනේ නම් කියනවනම් එහෙම කියන්න බෑ ලෝකයේ සත්පුරුෂයෝ කසපුද තෝරන්නේ කොහොමද කියලා ඕන කෙනෙකුට කියන්න කන්නාඩි ඉස්සරහට යන්න පේන්නේ මිනිහා කන්නේ මිනිහා සත්පුරුෂයා. ලুকু කන්නාඩියක් හයි කළා කියන්නේ ඕක ඉස්සරහට යන්න ওই පේන එක සත්පුරුෂයා. එච්චරයි කියන්නේ. මොන එකකටවත් බේරෙන්න බෑ මේකේ. යම් කිසි කෙනෙක් සතිමත් නම් නැත්නම් අප්‍රමාද වෙනවනම් සති සම්පජඤ්ඤය වඩනවනම් සත්පුරුෂයන් ඇසුරු කරන්න බෑ අසත්පුරුෂයොත් එක්ක ඉන්න තාක්කල් කියලා දන්නවනම් ඒ මනස දන්න තැනකට වැඳලා අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම සඳහා සියල්ල කටයුතු කරනවා. ඒක ලේසි නෑ. ඒක මේ ගඟ දිගේ ඉහළට යපින ක්‍රමයක්. මේ රැල්ලට අහු වෙලා රැල්ලට වැටලා කරන වැඩක් නෙවෙයි. නමුත් මේක ඒ කියන්නේ අසත්පුරුෂයන්ගේ වෙන් ව්‍යං අතීවනාච බාලාණං පණ්ඩිතානංච දේවනා සත්පුරුෂයන් එකතු ව්‍යං කියලා රේඩියෝ එක බණක් කිව්වොත් මොනවා වෙයිද කියලා හිතන්පත් දැන් ගිහිල්ලා කිව්වොත් මොනවා කියයි ගහලා එළවයි මොකද රේඩියෝ එකට ඕන කරන්නේ හුඟක් දෙනා අහන බණ කට්ටිය එකතුලා ගෝසා කරන වැඩ. අපි මෙතෙන්ට ආවට පස්සේ අපි දැනගන්නවා අපි මෙතෙන්ට ආවේ මේ අනන්ත අප්‍රමාණ සත්පුරුෂයන්ගෙන් වෙන් වෙලා මෙතනින් ඔක්කොම අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙන්න ආවේ මෙතනින් ඔක්කොම සත්පුරුෂෝ කියන එක නෙවෙයි මෙතන ඉන්න ගාන ටික ගණන් කරන්න පුළුවන් ටිකයි නේ ඉන්නේ නිසා අසත්පුරුෂයෝ තමයි වෙන්න පුළුවන් ටිකනේ අපල කන්න පුළුවන් අර කහපල කන්න බෑ ඒකට අපි උත්සාහන. ඒකලෙල අපි බලනවා පුළුවන් තරම් අපි අපි කට්ටිය එකතු වෙලා පුළුවන් තරම් සත්පුරුෂ වෙමු. තව කිසිම විදියකට කායගත සති සම්පජානියට බාධා කරන්න එපා. බනවන්න එපා කවුරක්වත් කතා කරන්න එපා. කාටවත් පේන විදියට කාමක හැසිරීම වලට යන්න එපා. ඉරියව් පවත්වන්න එපා. ওই සුදු වැඳගෙන අපි සුදු මේ තිල් අරගෙන ඉමු කියලා අපි සීලානුග්‍රහිතය දෙනවා. ඒත් ඒ සත්පුරුෂයතුරු වැඩි කරනවා. ඊට පස්සේ සුතානුග්‍රහිතය දෙනවා. ධම්මානුසම් මේ ධම්ම ශ්‍රවණය. අපි මේක තුළ පැයක් විතර වාඩි වෙලා කවදාකවත් gedara ඉඳකොට කරන්න බැරි ඒ සඳහාම ධර්මයේ සඳහාම සැදී පැහැදී බණ අහනවා. මං කියන්නේ gedara උඩ බණ අහන්නේ නැහැ කියලා. gedara කොට ඉන්නකොට බණ ඇහෙනවා පොල් ගාන ගමන්. කාර් කෙලවන ගමන්. අරේ යන ගමන් මෙහි යන ගමන්. දැන් බලන්න අපි සියල්ල බහා තබලා ඒක සඳහාම බණ අහනකොට මේකට ඇහෙන බණ කියන්නේ මේකට කියන්නේ අහන බණ. අපිටමයි මේ බණ කියන්නේ අපිමයි බණ අහන්නේ. එතකොට අපේ හිතේ අන්‍ය විහිිත ගතිය අඩුයි. අඩු ගන්න පිරිස ඔක්කොම දඟලන්න හිටියොත් මෙතන පොඩි දරුවෙක් හිටියත් ඒ දරුවාට තේරෙනවා ගෙදර වගේ කෑකොස් සංගහන්න බෑ. ඒ මොකද මේ ධර්ම ගෞරවය කියලා එකක් තියෙනවනේ. සබහා ගෞරවය කියලා එකක් තියෙනවනේ. අපි ඒක ඇති කරනවා. ඒ මොකටද? අසත්පුරුෂයන්ගෙන් වෙන් කරලා සත්පුරුෂ සත්‍යවනේ සහ ධර්මාණු ධර්ම මේ සද්ධම්මස්සවණේට. ඊට පස්සේ අපි ඒක තවත් මේ කරන දේ හරිද වැරදිද කියලා බලන්න අපි ධර්ම සාකච්ඡා කරනවා. ওই කියපු බණ මට ඇහිලා තියෙනවද? ඕකද මේ අදහස් කරන්න කියලා ධර්ම සාකච්ඡා. ඊට පස්සේ තමයි මේ සමත භාවනා, විදර්ශනා භාවනා වශයෙන් සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරන්නේ. ඒක නිසා මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නේ තුනේ පොතේ අටවෙනි කාරණාව. එහෙම නැත්නම් අපි පහුගිය දවස් වෙනකොට ධර්ම කොටාස 8ක් ඉවර කරලා තියෙනවා. අපි ගිය පාර දවුලකල කණ්ඩායම ආපු වෙලාවේදී අපි 5 6 7 8 කියන කාරණා ඉවර කරා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ වැඩමුළු ඉවර වෙලා මේ අතේ යන වෙලාවේදී ඒ වාර්තාගත කරන ලද බණපටි හදන වෙලාවේ ඒ ගිය පාර එකත් මේ අද්දන්නත් අහන්න සලස්සන්න කියලා මොකද ඒතර ගලණේ තේරුම් ගන්න පුළුවන්. දිගට ඒ නිසා හුඟ දෙනකොට ආධුනික අයට හිතෙන්න පුළුවන් අද 9 වෙනික පටන් ගන්න නිසා අපිට 1 2 3 4 5 6 7 8 නැති නිසා අපිට මේක අල්ලගන්න බැරි වෙයි. මොකද අපි ඉන්නේ තුන්වෙනි පොතේ 9 වෙනි කාරණාව නිසා. නමුත් මම වග බලා ගන්නම් පුළුවන් තරම් එක ඒකෙම පටන් අරගෙන මම කියන්නේ මුල්ලේව අමතක කරන්න කියන එක නෙවෙයි. මුල්ලේ වගේ සාරය මෙතෙන්ද යොදලා මෙතනින් පටන් අරගෙන අද ඉස්සෙල්ලාම ආපු කෙනෙකුට හරියි තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න. එතකොට සමහර විටක පළවෙනි බණ පන්ති අහපු අය තමයි මයිත් එක තරහ වෙන්න ඉඩ තියෙනවා. මේ ආදුනිකයන්ට එල්ල කරලා බල කියන බණ කියනවායි කියලා. නමුත් මං හිතන්නේ ඒකේ බරපතල චෝදනාවක් කියලා. එහෙම නැත්නම් ඒකෙච්චර සාධාරණ යෝජනාවක් කියලා. මොකද අපි හැම වෙලාවෙම ආදුනික මනස තමයි දිනු කරන්න ඕනේ. ඉතින් ඒ අනුව බලනකොට සාරිපුත්‍ර සංචානව කතමේ තයෝ ධම්ම පරිඤ්ඤය අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු ධර්ම තුන මොනවද කියලා කවුරු හරි අහයි උඹලගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ අහන්නත් එසේ මෙසේ කෙනෙක් බෑ මේ පාම් පිටි කීයද දැන් රොටි නැත්තම් ඩොලර් එක කීයද එහෙම නැත්තම් ඕවනේ අපි කතා කරන්නේ පෙට්‍රල් කීයද ඕකනේ අපි කතා කරන්නේ අපිට කවදාකවත් මේ අභිඤ්ඤය ධර්ම වශයෙන් මේ විචිෂ්ට ඥාණයෙන් දැනගත්තු දේවල් වල ඉස්කෝලේ පොතකවත් මෙව මොනවාක්වත් වැරදිලාවත් ලියලාද කියලා බලන්න. ඒගොල්ලෝ අතිවිශේෂ මේ පඬිත ගොල්ල එනතම මේ මහාචාරි ගොල්ල හිතලවත් නැහැ. ඒක නිසා අපිට වෙනමම පැත්තකට ගන්න වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන්සේ දසුත්තර සූත්‍රයේ ලහා සුවිශේෂ වශයෙන් නැත්නම් අතිවිශේෂ වශයෙන් දැනගත යුතු ධර්ම තුන මොනවද කියලා කවුරු රැහුවොත් උන්වහන්සේ අහන්නේ ඒ පරිෂදයේ මණ්ඩලයේ සභාවේ ඉන්න කට්ටියගේ උත්තර ගන්න නෙවෙයි මම උඹලට කියලා දෙන්න හදන්නේ මේකයි කියලා මාත්‍රිකා තබන්න පමණයි. කට්ටිය කරබන අහගෙන ඉන්නවා. එතකොට දන්නවා සාරිපුත්තු සාංශ උත්තර දෙනවයි කියලා. තිස්සෝ ධාතුයෝ මේ මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් දත යුතු නොදත්තොත් නිවනට යන්න බැරි ධාතු තුනක් තියෙනවා. ඒකට කියනවා ඉස්සර ප්‍රශ්න කරලා ඒක උද්දේශයක් දෙනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා එක එක වෙන්කොට දක්වනවා කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. මේ ලෝකයේ මිනිස්සුયો ගත්තාම කාම ධාතුව නැත්නම් මේ කාම ලෝකේ ජීවත් වෙන සත්ව කොටාසයක් ඉන්නවා. ඒ සත්ව කොටාසයට මොනම හේතුවක් නිසාවත් රූප ලෝකේ පේන්නෙත් නැහැ, අරමුණු වෙන්නෙත් නැහැ, අදාළ වෙන්නෙත් නැහැ, බුදු කෙනෙක් කිව්වේ නැත්තම්. මොකද කාම ලෝකයේම දවසේ වැඩ කරගන්න වෙලාවමදී. කාම ලෝකයේම රස විඳින්න වෙලාමදි. කාම ලෝකෙත් ඉන්නේ අතෘප්ති කරව. ඒ නිසා ඒකෙනෙකුට රූප ලෝකයක් තියෙන බව වටහා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අඩු ගානේ සුත්තමේ වාසයෙන් දුන්නත් ඒව ගුඪ ධර්ම, গুপ্ত ධර්ම අපට ඕනේ. අපට ඕනේ පාන්. අපට ඕනේ ඩොලර්. අපිට ඕනේ පෙට්‍රල්. ඒවනේ අපි කතා කරන්නේ. ඒකට බුදු කෙනෙක් කියපු ධර්මයක් කල සාරිපුත්‍ර සාංශේ නිවන් දකින්න අයට කියනවා. ඔබ රූප ධාතු දැනගන්න ඕනේ මේ කාම ලෝකේ කියන එක. නැත්තම් මේ භෞතික විද්‍යාව කියලා එකක් අපි ළඟ තියෙනවානේ. භෞතික ලෝකයේ කියලා එකක්. ඒ භෞතික ලෝකය නැත්නම් භෞතික ලෝකයේ ජීවත් වෙන භෞතික මිනිස්යාට තිරිසනාට සතාට කාම ලෝකයේ ජීවත් වෙන සතා කියලායි කියන්නේ. ඒකට කියනවා කාම ධාතු කියලා. ඊකට පිටිපස්සෙන් ඒත් එක්ක සමගාමීව නෙවෙයි රූප ලෝකයක් තියෙනවා. ඒකට කියනවා රූප ධාතු කියලා. ඒ රූප ලෝකයට වඩා සූක්ෂම වූ අරූප ලෝකයක් තියෙනවා. ඒකට කියනවා අරූප ධාතු නැත්නම් අරූප භවය, අරූප භව. ඉතින් මේවා සාමාන්‍යයෙන් බලනකොට පේන්නේ කාම ලෝකයේ කියන එක භෞතික විද්‍යාව, රූප ලෝක අරූප ලෝකයට গুপ্ত විද්‍යා, ගූඪ ධර්ම කිය. ඒක නිසා බටහිර ඥානය බටහිර දැනුම නැත්නම් අපි කියනවා තාක්ෂණික දියුණුවගෙන එනකොට බටහිර තිබුණේ ඉතාමත්ම බලවත් පල්ලිය ඉක්මන් කරගත්ත ඉස්සරහින් තියාගත්ත සියල්ල පල්ලිය තීන්දුව කරන යුගයක්. ඕකේ පොඩි විප්ලවයක් ওই ප්‍රංශ විප්ලවයත් එක්ක සිද්ධ වුණා. ඊට පස්සේ සමහරු ඒ කියන්නේ ගැඹුරෙන් මේක ගැන සැක හිතපු සමහරු මම පරිවේෂණයට ලක් කරන්න පටන් ගත්තාම සමහර ඒ පල්ලිය විසින් හෝ සුද්ධලිවිලි තියෙන දේවල් ඔලට හරස් වෙන එහෙම නැත්නම් ඒවා අභියෝග කරන්න පුළුවන් යම් යම් නිෂ්පාදන නැත්නම් යම් යම් ඒවට අපි කියනවා පරිවේශනය විද්‍යානුකූල පරිවේශන ලැබිච්ච ප්‍රතිඵල ලැබෙන්න පටන් ගත්තා. ලැබෙන්න පටන් ගන්නකොට දැන් මේ විද්‍යාඥා කියලා කියන්නේ යා ඒකට ගත්ත උපක්‍රමයේ තමයි ඒ කරදී කවුරු කරත් ඒ ප්‍රතිඵල ලැබෙනවා. නැවත නැවත කරනකොට ප්‍රතිඵල ලැබෙන නිසා ඒ විද්‍යා විදුහුරු ප්‍රතිඵලය පල්ලියේ බලයට අධිකාරී ශක්තියට තලන්න බෑ ඕන කෙනෙකුට ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා අන්තිමට රානේ ඩෙකාට් කියන බටහිර විද්‍යාඥයාට දාර්ශනිකයට සිද්ධ වුණා දැන් මෙතන එන බලයේ හිටපු පල්ලිය ක්‍රමයෙන් බලයේ හීන වේගන යනවා. මේ පැත්තෙන් මේ තර්ක ඥාන, විද්‍යා ඥාන වැඩෙන්න පටන් අර ගන්නවා. ඉතින් දැන් මේ දෙකොල්ල අතර නිතරම අසමගිය, නිතරම රණ්ඩු සරුවල එනකොට මෙයා කරපොදී පීයක් කරනෝ දෙක දෙකට කැපුවා. දැකලා කවලා කිව්වා භෞතික ලෝකයේ විද්‍යාව බාර ගන්න. ඊතුරු ගුඩ ධර්ම තියෙනවා නම් වෙන ලෝකයක් ਸਰබලදාරි දෙවියන් වහන්සේ නමක් පාරාදීසයක් නැත්නම් වෙන ලෝකයක් ඉහාත්මයක් ඒක පල්ලිය බාර ගන්න එක. ඉතින් එදා කවපෝ කැපිල්ල දැන් අවුරුදු 200කට ඉස්සලා සිද්ධ වුණේ නිසා විද්‍යාඥයා කියන සතා භෞතික විගත්ත විතරයි බැලුවේ. පල්ලිය කිව්වේ යම් යම් මේ මේ දේවල් දෙවියන් ආසේ තීන්දුව කරනවා මෙහෙම කෙරුවොත් අපාය යනවා මෙහෙම කෙරුවොත් දිවි ලෝක යනවා කියලා ওই දෙක වෙන් කරගෙන ගියා. ඒ වෙන් කරගෙන යනකම් අවුරුදු 200ක් කතාවක් මේ. යනකම්ම විද්‍යාව ඒකාන්ත සත්‍යයක් කරන කරන දේ හරියනවා. ඒ නිසා මාත් මේ විද්‍යාව ඉගෙන ගත්ත අමනේ. ඉස්කෝලේ අවුරුදු 11ක් මම ගත කරලා තියෙනවා විද්‍යාව ඉගෙන ගන්න. මට බෑ ඉදා ඉඳලම නම් තේරුණා මෙතන පචයක් තියෙන්නේ කියලා. මට තාමත් කියන්න බෑ පචයක් කියලා. නමුත් දැන් ඒක පචයක් බවටපත් වෙනවා. ඒ මොකද මේ භෞතික වස්තු ඒවට ලක්ෂණ දෙකක් තියෙනවා. ඒකට විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. ස්ථානයක් තියෙනවා. ඒක දිග පළල උස මනින්න පුළුවන්. මේ භෞතික වස්තු ගැන හදාarලා හදාarලා යනකොට ඒගොල්ල දැක්කා මේ භෞතික වස්තුන් පිළිබඳ තියෙන දැනුමේ ඉවර කරන්න බෑ මොනවද නොදන්න පැත්තක් තියෙනවා. හොයන හොයන හොයන යනකොට මුළු චිත්‍රය විස්තර වෙන්නේ නැහැ භෞතික වස්තු වලින්. ඊට වැඩි මොකද්ද මේක ඇතුලේ හේව නැල්ලක් තියෙනවා. මොකද්ද ගූඪ ධර්මයක් තියෙනවා. ඉතින් ඒක මේ පල්ලියට දුන්නාම පල්ලියක වාසියට ගන්න නිසා විද්‍යාඥාම හපහපා හිටියේ. ඒ ඒ රූප ධර්ම පිළිබඳ භෞතික ධර්ම පිළිබඳව කෙලපැමිණීම සිද්ධ වුණේ අයිසෙක් නිව්ටන්ගේ නිෂ්පා මේ ගුරුත්වාකර්ෂණ න්‍යාමය අනුව ඊට පස්සේ යා ප්‍රධාන විද්‍යාඥයා බාටපත් වුණා. ඒ අනුව දිගට ගියා. නමුත් අපි ඉපදුන යුගයේ එනකොට මේ භෞතික වස්තු ශක්ති බවටපත් වෙන්න පුළුවන්. ශක්තිය භෞතික වස්තුවක් බවටපත් වෙන්න පුළුවන් බව. ඔය අයින්ස්ටයින් කිව්වා E is equal to mc2 කියන සමීක්ෂණය. ගත්ත ගමන් අර ගුඪ ධර්ම සහ භෞතික විද්‍යාව අතර ඔන්න අනියම් ප්‍රේම සම්බන්ධයක් වෙන්න පටන් අරගත්තා. භෞතික වස්තු කියන එක ශක්ති බාටපත් වෙච්චාම ගුඩ වෙනවා. ඒ ගුඩ ධර්මණින් ආය භෞතික ශක්තිය ඇති වෙන්න පුළුවන් කියන එක අදත් විද්‍යාව ඉගෙන ගන්න හොඳටම දක්ෂ ළමයෙකුට උනත් හරි අමාරුයි තේරුම් කරගන්න. නමුත් න්‍යෂ්ටික ශක්තිය කිව්වහම බලවත් න්‍යෂ්ටික ශක්තිය සහ තුනී න්‍යෂ්ටික ශක්තිය. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය කාටවත් අල්ලන්න බෑ. කාටවත් ඉර ඇඳලා පෙන්වන්න බෑ. ඒවා න්‍යාය ධර්ම ඔප්පු කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මේ දිගේ තමයි අද විද්‍යාවේ ඉහළම තැන යන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ පැහැදිලිවම කිව්වා මනුස්සය කොච්චර අමනද කියනා නම් මේ ලෝකෙ තියෙන ඉතාම කුඩා අංශුවක් වෙන මේ රූප ධාතු අල්ලගෙන නැත්නම් රූප ධාතු කියලා මම මෙතන අදහස් කරන භෞතික වස්තු අල්ලගෙන මේකෙන් කාම ලෝකයක්ම වාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලනවා හැන්ද වෙනකන් සද්ද අහනවා ගන්ධ රස පහස විඳ විඳ වෙන ලෝකයක් ගැන දන්නේවත් නැහැ මේකටම ඉපදිලා මේකෙම ගත කරලා මේකෙන් මැරලා එනිසා එහෙම කෙනෙකුට කිව්වොත් ඕක විතරක් නෙවෙයි දරුවෝ ওই භෞතික දේවල් විතරක් නෙවෙයි මේ සදාචාරයක් කියලා එකක් තියෙනවා හොඳ කිරුවොත් හොඳ වැඩමයි කියලා එකක් තියෙනවා නරක කිරුවොත් නරක වෙනවයි කියලා එකක් තියෙනවා මේ කරන දේ ඔතනින් හමාර වෙන්නේ මැරිලා ඉවරලා උඹට ගෙවන්න වෙනවා එක්ක මේ ආත්මේ ගෙවන්න වෙනවා කිව්වහම ඉතින් ඉස්කෝලේ යන විද්‍යාව ඉගෙන ගන්න ළමයාට මේක ටිකක් ආගමික පැත්ත, ගුඪ පැත්ත යන නිසා ඒක ඇත්තට පිළිගන්න කැමති නැහැ. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන ඕනම කෙනෙකුට නිවන් දකින්න ඉස්සෙල්ලා එයා තේරුම් ගන්න ඕනේ මේ කාම ලෝකයේ කියලා පෙන්වන මේ භෞතික ලෝකයේ කියන එක යම් ප්‍රමාණයකට ආදාරලා තියෙනවා. ඒක දන්නේ නැතුව කොහොමඩක්වත් වතුරට බහින්න බෑ. මේක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. ඒකට දොරට වඩන තැන තමයි කායනුපස්සනා කියන්නේ උඹට හම්බෙලා තියෙන මේ භෞතික කය තියෙනවනේ. ශාරීරික කය මේකට කියන්නේ කන්ද කියලා. ස්කන්ධ. අපි කන්ද මේ මට අයිති කන්ද. මගේ ස්කන්ධ පංචකේ. මේක පිළිබඳව දන්නේ නැතුව ළඟ ඉන්න කෙනා නිවන් දැකකට මට ඇති වාසියක් නැහැ. බුදුහාමුදුරන්ට පූජාත් ඇතුවට මට ඇති වාසියක් නැහැ. මම නිවන් දකින්නේ මගේ මේ කන්දහරා තමයි. නිසා මේ තමන්ගේ භෞතික කය තීරුම් ගැනීමේ කලාව යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් උන්දර කවදාකවත් මේ භාවනා ශාස්ත්‍රයට එන්න බෑ. විශේෂයෙන්ම විපස්සනා භාවනාව තේරෙන්නේ අපි එතකන් සමහර ලාවට දිව්‍ය ලෝක පිළිබඳ අදහස්, බුදුහාමුදුරුව පිළිබඳ භාවනා, ධර්මයේ පිළිබඳ භාවනා, සංඝයා පිළිබඳ භාවනා, සීලයේ පිළිබඳ භාවනා කියලා ගොඩාක් භාවනා තියෙන ඔක්කොම සමතේට වැටෙනවා. යම් තැනක Tamangeම කය අරමුණු කරගෙන මේ කාම ධාතුව කියන එක අපි නැත්තවට කියනවා භෞතික ලෝකයේ කියලා. එතන මේ රූප රූප, හද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන මේ ටික දන්නේ නැතුව එහෙම නැත්තම් මෙවුවා දන්නවා කියන එක මම මෙතන අදහස් කරන්නේ ඇස්පනා පිට මම දැන් මෙතන වශයෙන් දන්නේ නැතුව එයාට ලිම් මැඩියා වගේ කවදාකවත් මේ බුදුහාමුදුරෝ කියන හදන දෙයක් එහෙම නැත්තම් කෙලවරක් දකින්න බෑ. ඒ නිසා අපි මේ කාම ධාතු කියන එක වෙලා අරගෙන ඉගෙන ගන්න ඕනේ. හැබැයි මේ බුදුරජාණන්සේ දේශනා කරන මම මේ උඹලට කාම ධාතු උගන්වන්නේ කාම ධාතු ඉක්මවණ්ඩයි. ඒක බදාගෙන සාක්කුවේ දාන ගෙදර ගිහිල්ලා මම කාම ධාතු දන්නවා කියලා උඩ පැනපැන අඬහැර පාන්න නෙවෙයි. ඉක්මවීම සඳහායි මම මේ කියලා දෙන්නේ. පහනාය ධම්මං දේති. මේ නිසා ප්‍රහාණය කරන්න නම් බුදුරජාණන්සේක බොහොම සරල ප්‍රමාණයක් තමයි යමක් ප්‍රහාණය කරන්න එක දැනගෙන තියෙනවා. දන්නේ නැති කිසිම දෙයක් අපිට ප්‍රහාණය කරන්න බෑ. ඒ නිසා අපි යමක් ගැන නොදන්නවනම් ඒක ප්‍රහාණය වෙන්නෙත් නෑ. ඒක එළවෙලු අපිට පහර දෙනවා. ඒක අපි සාමාන්‍ය කමේ බාධාව කියනකොට කවුරු හරි මරන්න ඕන නම් යාළු කරගනි. යහ කවදාකවත් කවුරක්වත් මරන්න බෑ යාළු කරන්නේ. ඉස්සලා කවුරු හරි මරන්න ඕන යාළුවයා. උගල දන්නේ නැත්තම් ඉගෙන ගන්න අපේ සිංහලේ රාජාවලියේ 148ක්ම රජවරු මැරලා තියෙන තමන්ගේ පුතාගේ. gedermin එකක්. උට රජකම ඕන වෙච්චාම එකම දේ තාත්තට පීය බසන එක තමයි කරන්න තියෙන්නේ. නැත්නම් වහදෙනවා. ඒ නිසා ඕනෙම ආගමික දර්ශනයක බලන්න වැඩි පෛරුපාසන්න කවුරු හරි ආවනම් ඒ ඉතින් පීය බසන්න තමයි. ඒ නිසා ඕනෙම දෙයක් අයින් කරන්න ඕන ඒකන හොඳට හදාරන්න. එනනම් කැත ධර්මයක් වගේ වෙන්නේ. හැබැයි මේක සනාතන ධර්මයක්. ඕනම දෙයක් පිළිබඳව අනිත් එක තව පැත්තක් හෝ කියතේ ඕනම දෙයක් වෙන හොඳට හැදෑරුවාට පස්සේ ඒකේ පාවෙනවා. ඔය ලව් කරන කාලේ ඒකයි ඕන නැති දේවල් හොයන්න නැති හොයන්න ගියොත් කදාත් බඳින්න නැහැ. බැඳලා ටික කාලයක් ගියාට පස්සේ එපා. මෙතන ඉන්නවා ටික ෆන්න බැඳලා පස්සේ තෝනකම තියෙන කවුරු හරි නැහැ. බඳින්න ඉස්සලා තියෙන දුරස්ත සම්බන්ධයක්, ප්‍රේම සම්බන්ධයක් එතකොට නම් අම්මේ ඕන දෙයක්. මැනිකට සාරිද ඕනේ, මැනිකට කූරුද ඕනේ, ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියනවා. බැඳලා පස්සේ නෙද්දකින් ඔබ තන්න දෝමකින් වෙනවා. මොකද ඕනම දෙයක් ඇසුරු කරොත් ඒක වටිනාකම එන්න එන්න අඩු වෙනවා. මේ සනාතන ධර්මයේ බුදු විද්‍යාවේ තියෙන දේවල් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකය අපිට හඳුන්ලා දීලා කාම ධාතු අපිට හඳුන්ලා දීලා භෞතික ලෝකේ හඳුන්ලා දීලා මේ කය අපිට හඳුන්ලා දීලා උන්වහන්සේ කරන දෙමකේ නිස්සාරත්වය වෙන්නට හදාන්නේ. බුදුරජාණන් වහන්සේ විතර මේ කය පළලා දිතිස් කුණප ඉස්සල්ලාම පෙන්නපු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෑ මේක දේව නිර්මාණයක් මේකට අත තියන්න එපා අත තිබ්බොත් දෙයයන් වහන්සේට අභියෝග වෙනවයි කියලා මේකට කවදාකවත් අත තියන්න දුන්නේ නැහැ. දැනටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. තරත්නසේ ශාස්ත්‍රීය කුලේ කඩු අතේ තියෙන කැපුවා. කවල කිව්වා ගෑණියෙක් පැත්තත් පිරිමියෙක් ගත්තත් මුඛා ගත්තත් කේසා ලෝමා නකා දන්තා තචෝ ඔච්චරයි මේකේ තියෙන්නේ වෙන්න මොකක්වත් මේකේ නැහැ. ඒ ඔක්කොම කෙරුවේ මේ කාම ධාතු අපිට කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ කාම ධාතුන්ගේ ප්‍රහාණය සඳහා එන්වහන්සේ දන්නව මොනවා හරි පිළිබඳ අපි හොඳට හැදෑරුවොත් ඒකේ ගත යුත්තක් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුරජාණන් කියනවා මේ ලෝකේ සියල්ලම දන්නා වූත් දක්නා වූත් බුදුරජාණන් කියනවා කිසිම දෙයක් ගෙවදින්න තරම් වටින ධර්මයක් මුළු ලෝකෙම නැහැ කියලා. මොකද ඕනම දෙයක් හදාරන්න හදාරන්න ඒකේ පාවෙනවා. ඒකයි කාම ලෝකේ හැම වෙලාවෙම අපි දේවල් තට්ටු පැන පැන තට්ටු පැන පිනවා. රූප බලපු ගමන් සද්දට යනවා. සද්දෙන් ගඳට යනවා. ගඳෙන් රසට ආය රූපෙට. මේ කරකැවිල්ල වෙන තාක්කල් කිසිම දෙයක් අපි හදාරන්නේ. ඒ තාක්කල් අපිට කාම භෝගියව ඉන්න පුළුවන්. ඒක තමයි මේ වෙළඳ ප්‍රචාරවල දිග්ගටම කරන්නේ. ඒක තමයි මේ රූප වාහිනියෙන් දිග්ගටම කරන්නේ. ඒක තමයි මේ විවිධ සංකරාවලින් විවිධ රේඩියෝ වලින් අපිට විවිධ හැඩතල පෙන්න පෙන්න ඉන්නවා. ඒ නිසා කිසිම දෙයක් අපිට හදාරන්න දෙන්නේ නැහැ. ඒක මේ දැන් කාලේ තියෙන නව තාක්ෂණයේ සහ මේ තොරතුරු තාක්ෂණ නිසා වෙච්ච දෙයක් නෙවෙයි. ਸਰවඥාන්සේ වැඩ ඉන කාලෙත් එහෙමයි. මිනිස්සු මේ කාම ධාතුවේ ස්වභාවය කොච්චර චපලද කියනවනම් කොච්චර තුච්ඡද කියනවනම් කිසිම වෙලාවක පවතින්නේ මාරු වෙනවා. ඒකට හොඳම නිදර්ශනේ දැන් කාලේ තියෙන ඇඳුම් මොස්තර. එකම මොස්තරයක්වත් මාස හයක් තියෙන්නේ නැහැ කියනවනේ. පුදුමාකාර මොස්තරේ ආපකමං පුදුම වේදමක් දෙනවා මොස්තර තරඟ වලට පුදුමාකාර විදියට ඒ ඒ මොඩල්ස් වලට ගෙවනවා සල්ලි ගෙවනවොත් මා තාය යනකොට ඉවරයි ඊගාවෙකේන ඒ කියනකොට ඊගාවෙකේ කාර් දිහා බලන්න මොඩල්ස් මාරුවේ නැහැ සෙල්ෆෝන්ස් දිහා බලන්න මොඩල්ස් මාරුවේ නැහැ මොකද ඒ මාරුනේ නැත්තම් ඒක විකිනෙන්නෙත් නැහැ මනුස්සයන්ගේ හිත බඳින්නෙත් නැහැ අන්නේ චපල ගතිය මේ මාරු ගතිය කාම ලෝකයේ තියෙන ප්‍රධාන දෙයක්. මෙන්න මේ ගතිය දකින්න නම් එහෙම නැත්නම් මේ කාම ලෝකයේ අත්‍යන්ත ලක්ෂණ කියලා කියන මේවට. පෞද්ගලික ලක්ෂණ කියනවා මේවට. නොවිනස් වෙන ලක්ෂණ. ස්වභාව ලක්ෂණ තමයි එකක් කරන බොහෝ වෙලා බලන එක. ඔච්චරයි භාවනාදී කරන්නේ. එකින් එක මාරු වෙන්න මාරු වෙන්න අපේ හිත මායාකාරී වෙනවා නම් මුලාවට ලක් වෙනවා නම් බුදුන්ස කියන හොම වෙලාව මේපා උඹට හොඳට හොඳට කාලා බීලා මූණ අතපය හොදාගෙන විවේක වෙච්ච වෙලාවක මොකක් හරි ගමන්නේ හොයාගෙන යන්නත් එපා මතුවෙන මොකක් හරි අරගෙන ඒක දිහාම බලාගෙන කොච්චර අමාරුද කියලා බලන්න එක වස්තුවක් දිහා එක විනාඩියක් බලාිනකොට අපේ අඟ කොච්චර අපහසුරපත් වෙනවද අපේ හිත කොච්චර කූඩුවර දාපු කුරුල්ලෙක් වගේ කැලෙන් එළියට ගත්ත කුළුමී හරකෙක් වගේ ඉන්න බැරිද කියලා. අපි එකින් එක හින මාරු වෙවි ඉන්න වෙලාවේ බලන්න. හොඳ චිත්‍රපටියක් බල බල ඉනවා, ටෙලිවිෂන් එකක් බල බල ඉනවා, කැරම් ගේම් එකක් ගගා ඉනවා, චෙස් අතක් ඇද ඇද ඉනවා. පැය ගණන් ඉන්නවා දන්නේ අපිට කිසි බාධාවක් නැහැ. එතකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. එකම වස්තු අධ්‍යා බලාන ඉන්නකොට බලන්න පුළුවන්. අපි සත්පුරුෂ සංසේවනයේ අසත්පුරුෂ සංසේවනයේ කියන දෙකෙන් සංසාරේ පුරාවට මේ තට්ටු මාරු ක්‍රමය එකින් එකට මාරු කරන මේ අසත්පුරුෂ වැඩේ අසත් ධර්මයට කොච්චර ඉඩ දීලා තියෙනවද අපි ඒක පොහසත්කම කියලානේ අඳුරන්නේ විවිධ රූප ගොඩක් ගෙදර පෙන්වන්න පුළුවන් නම් ඒ ගෙදර පොහසත් විවිධ ශබ්ද ගොඩක් තියෙනවා නම් ඒ ගෙදර පොහසත් විවිධ ගඳ જાති විවිධ රස જાති විවිධ කොට්ට මෙට්ට ඇඳ ඇති විරිලි කාර් වැඩිපුර තියෙන එක පොහසත් කියලා ඉතින් අපි ඔක්කොම දරුවෝ ටිකත් ඒකට යොමු කරගෙන ඔක්කොටමත් ඒක වෙන්නන රට රටවල් වශයෙන් අර රටේ කාර් කීයක් තියෙනවද කියනකොට මේ රටේ කීයක් තියෙනවා කියලා තමයි පොහසත්කම අයිනේ. තරමටම අපි මේ කාමයේ පහඳින කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලියෝ වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා. එනිසා බුදුරජාණන්සේ කතාව පටන් අරගන්නේ ඕකේ. මොකද ඒක ඔක්කොම දන්න එක. ඉතින් උගෝදෙනෙක් හිතනවා මේ මේ බුදුරජාණන් වහන්සේ අපිට කාමයේ විද්‍යාව නැත්නම් කාම ලෝකේ භෞතික විද්‍යාව උගන්වන්නට හදනවා කියලා. එකක් නම් කියාගේ ඔය ඉන්න ඔක්කොම විද්‍යාඥයන්ට වඩා බුදුරජාන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ රූප ලෝකේ දාන්නවා. භෞතික විද්‍යාව දාන්නවා. හැබැයි උන්වහන්සේලා ඉගෙන ගන්න මේක ප්‍රහාණීය සඳහා. මේකේ ගත යුත්තක් හරපද්ධතියක් නෑ කියන්නේ. ඒක නිසා භාවනා කරන කෙනා එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න භාවනා කරන කෙනා එහෙම නැත්නම් කියනවා අර්ථ කුසලයේ සහ අර්ථ සිද්ධිය පිණිස මගේ හිතසුව පිණිස භාවනා කරන කෙනා තමන් ඉන්නේ කාම ලෝකේ බවත් මේ කාම ලෝකයේ පිළිබඳ නැත්නම් මේ රූප පිළිබඳව මේ භෞතික වස්තු පිළිබඳව මූලික ඉගැන්වීම් ටික නැතුව එයාට කවදාකවත් වතුරට බහින් නැතුව පීනන් ටිකන ගන්න බෑ වගේ. මේ සඳහා ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන බොහොම සරල ඍජු ප්‍රබල ක්‍රමයක් මේ තමන්ගේ කය අරමුණු කරන්නයි කියලා. ඒ සඳහා කියනවා ඕලා මේ කයට බුදුරජාණන් වහන්සේ දෙනව නමක් ඕලාරික අත්තපටිලාභය කියලා. ඒ කියන්නේ මේක ගොරෝසුයි. මේක භෞතිකයි. මේක මනින්න ගිරන්න පුළුවන්. මේක ලැබුවේ මේ manussාත්ම භාවයේ ලැබුවේ අපි ගොඩාක් පෙර ආත්මවල පිංකම් කරලා බුදුහාමුදුර කියන තාලෙට. ඒ නිසා මේ ලැබපු manussත් භාවයේ ಜಾතිය බෝ කරන්න විතරක්ම යෙදුවත් යෙදුවොත් ඒ තිරසනෙක් සහ මිනිස්සෙක් අතර වෙනසක් නැහැ. ඒ නිසා ඒකේ යතේ යන්න අරින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කාම ආචාර පවත්තලා කාමයේ හැතරෙන්න කාම මිත්‍යාචාර කරන්න එපා. පුළුවන් වෙලච්ච වෙලාවක මේ ශාරීරියේ තියෙන කාමයේ සඳහා පමණමද කියලා බලන එකට කියනවා කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලන ආසුලෝ ජීවත් වෙන්නේ කියන කෙනේ කයේ භෞතිකත්වය විතරක් බලන්නේ කියලා කියනවා. මේක සිත් අද ගන්නා ගතිය ස්ත්‍රියාට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රියාව සුවන්නන් දුබ්බන්නන් කියන විදිහට වර්ණවත් ගතිය දුර්වර්ණ ගතිය නෙවෙයි. ඒක මේ කාම ලෝකයේ. ඒක තියෙන ප්‍රශ්න නෑ. නමුත් බලන්න කයේ කය අනුව හැසිරෙන්න බලන්න කියලා කියන්නේ කයේ තියෙන භෞතික ස්වභාවය. මේ කය මේ ඉඳගෙන ඉන්නකොට අපි හිතුවත් ඇස් දෙක වහලා සැප පහසුවට වාඩි වෙලා හිටියොත් මට මේක දැනෙන්නේ කොහමද? කයේ ඇති හැටි දැනෙනවා මම ඇවිදිනවා. මේක පැත්තක තියලා ඉඳගෙන ඉන්දියාව පැත්තක තියලා ඇවිදින ඉරියවට ගියාම දැනෙන්නේ කොහමද? මම ඇවිදින ඉරියවේ නතර වෙලා ඉන්නවා. එතකොට මට දැනෙන්නේ කොහමද? මම පැත්ත වැරලා නිදා ගන්නවා. කය සතපෙන ඉරියවට වැටෙන්නේ කොහමද? එක්කෙනෙකුටවත් කියන්න බෑ. ඕන විශේෂඥයෙකුට ඕන ශ්‍රේෂ්ඨක විශේෂඥයෙකුට කියන්න බෑන්ඩ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව වැටෙන ආකාරය කියන්නේ කියලා එක වචනයක් හොල්ලන්න බෑ එක්කෙනෙකුට. කාටද පුළුවන් නම් කියන්න බලන්න මගේ හිත මම එක තැනක වාඩි වෙලා මම එක තැනට හිත ආවයි කියන්නකෝ අත්දැක්කයි කියන්නේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න ඔය කිසිම භාෂාවක කිසිම තාක්ෂණයක කිසිම ඥානවන්තයෙකුට කට හොල්ලන්න බෑ. මොකද ඒ තරම් ඒකට අපි ප්‍රමාදයි. මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභයට අපි ප්‍රමාදයි. හැබැයි මම ආශා කරනවා නම් කෙල්ලෙකුට ඒ කෙල්ලගේ ශරීරය ගැන මට කවි ලියන්න පුළුවන් ලපනෝම වංශාන්ද සේසෝමි ගුණිනා සේසෝමි ගුණ ඉතින් උදේ ඉඳලා හැන්ද යනකම් කටේ කෙල හැක්කෙරනකම් එව්වගෙන කේතෑගේ උඹ පොඩ්ඩක් බල්ලා බලපන් උඹ කියන්නේ කවුද කියලා මැරෙනකම් එක එකක් දන්නේ නැහැ දරුණට පස්සේ දන්නේ නැහැ අපි නොදන්නම දේ තමයි මම කවුද කියන්නේ ඒකට අපිට කියන්න තියෙන ළඟ ඉන්න කෙනෙන් අහන්න තියෙන්නේ මම කවුද කියලා. ඔය මේ ඇමරිකාවේ හිටියම දක්ෂම මේ ජනාධිපතිතුමා මට මතක නැහැ නම රූස්වෙල්ට් වෙන්නේදී. හරි කැතයි මූණ. ඒ මනස තමයි ওই වහල් වෙනදාම අයින් කරලා හරි මේ කටයුතු කරේ. පොඩි ප්‍රශ්න තුනලු ගෑණීට බයයිලු. ඉතින් ඇමරිකාවම යාට බයයි. ගෙදර ගියාම මිනිහා ගෑණීට බයයි. ඒ කොහොම හරි පෞල් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් මිනිහා කොච්චර දක්ෂද කියනවනම් ඒ රාජ්‍ය තන්ත්‍රය වැඩ කරන කීකට කවුරු හරි මේ මොකකට හරි හොතුගේ නම මොකද්ද කියලා සෙක්‍රටරියෙන් අහනවා අයිසේ මගේ නම මොකද්ද? මිනිහට ඒක මතක නැහැ. ඔක්කොම මතකයි. දැන් මෙතන ඉන්න කට්ටිය සෙල්ෆෝන් පාවිච්චි කරනවා නම් අහන්න බලන්න සෙල්ෆෝන් තමන්ගේ නම්බරේ මොකද්ද කියලා. ඒක දන්නේ එහෙනම් දැන් ඔර්ලූසෝ පාවිච්චි කරනවා බලන්න කියන්නේ තමන්ගේ ඔර්ලූසේ තියෙන රෝමන් ඉලක්කන්ද අරාබි ඉලක්කන්ද කියලා ඒක දන්නේ ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ. නමුත් ඒක බලන්නේ මෙන්න මේ විදිහට අපේ හිත නිතරම අර මෙයා බලන්න, අරක මේක බලන්න ඊයට හිතට ඇදලා තියෙන්නේ. මෙන්න මේක පෙන්නලා දුන්නාට පස්සේ අපිට විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. මේ මාමයා කියන්නේ කොහොමද? එයා ඉඳගෙන ඉන්නකොට කොහොමද? හිටගෙන ඉන්නකොට කොහොමද? හැබැයි මේ ඉගෙන ගන්න කිසිම දෙයක් ආඩම්බරයටවත් අන්ධහැර පාන්නටවත් gedra ගෙනියන්නවත් නෙවෙයි ප්‍රහාණය පිණිස ඉගෙන ගන්න කියලා මේ දෙක ඉතාමත්ම ආසාවෙන් අඹදරුවන් අතහැරලා දාලා, ගෙවල් දොර අතහැරලා දාලා, අම්ල තාත්තා අතහැරලා දාලා, වස්තු භෝග අතහැරලා දාලා, ඇවිල්ලා සිල් අරගෙන දැන් ලොකු කැපකිරීමක් නේ. මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා භාවනා කරන ගමන් අපි ඉඳගෙන මේ ශරීරය ගැන බලන්නේ නැත්නම් කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ මේ ශරීරයට කරන ආදරයක් හෝ අනදරයක් නෙවෙයි. ඇති හැටිය දැක ගන්න එකයි කියලා දෙන්න නැත්නම් ඒක වටහලා දෙන්න ඒ පුදුමාකාර ප්‍රයත්නයක් කරන්න ඕනේ. මුගෝ දෙනෙක් මේක වරදවල අල්ලා ගන්නවා. මේ ශරීරය કૃතිම කරලා හයියෙන් හුස්ම අරගෙන ආස්වාද ප්‍රසවාසය බලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් චෝදනා කරනවා අනේ මට හුස්ම පේන්නේ නැහනේ. මට සක්මන් කරනකොට වැටෙන්නේ නැහැ නේ කියලා මේ තියෙන දේ බලපං කියලා කියන මේ ඊටාම සරල ඊටාම ඍජු දේ දුන්නාම මේකෙන් හදාගන්න ප්‍රශ්න කන්දරාව දැන් අධික ප්‍රශ්න වලියක් අපි සාකච්ඡා කරන්නේ අන්තිම දවස වෙනකන් අහන්න කාටක් හරි තේරෙනවද කියලා මේ වාඩි වුණාට පස්සේ පේන දේ කියපන් කිව්වට පස්සේ අපි කොච්චර ප්‍රශ්න හදාගන්නද කියලා කායේ කායානුව බලනා සුළුව කායේ කායානුපස්සී ඒකට හිටගෙන ඉන්නකොට මෙහෙමයි මට දැනෙන්නේ මට වැටහෙන්නේ ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි ඇවිදිනකොට මෙහෙමයි නිදාගෙන ඉන්නකොට මෙහෙමයි කිව්වහම මේ ඉඳගෙන ඉන්න කයයි ඇවිදින කයයි අතර මාරුවක් තියෙනවනේ ඉඳගෙනලා නැගිටලා යනවා. ඒක සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, නැගිටිනකොට මෙහෙමයි, නැගිටට පස්සේ මෙහෙමයි, ඇවිදිනකොට මෙහෙමයි. ආන්නේ ක්‍රියාවලිය දිහා ඇති හැටිය දැකලා ලියනද කොච්චර මේ වගේ වැඩමුළු කරන්න වෙයිද දන්නේ. මොකද ඒ තරම මේ කයේ කයානෝ බලන අසුලුව නැත්නම් මේ රූප කාම ධාතුව හදාරන්න කියලා කිව්වට පස්සේ අපි කවදාකවත් කයේ කයානෝ බලන අසුලුව ඉන්න දන්නේ නැහැ. ඒක නිසා ඒකට ගොඩාක් කල් ගන්න ඕන. හැබැයි ඒකේ එක පොඩි වටිනාකමක් තියෙනවා. මේක දන්නවනම් රූප ධාතු තේරුම් ගන්නට ලේසි, අරූප ධාතු තේරුම් ගන්නට ලේසි. ඒවා දැනට නම් ගුඪ ධර්ම. නමුත් මේ පෙනෙන දේ, දැනෙන දේ, අත් පිට, ඇස්පනා පිට පෙනෙන දේ හරියට තේරුම් ගන්න පුළුවන් නම් එයාට ඒකින් ඒකමයි ඔයිගාඩ පාඩම් පන්ති වලට යන්න උදව් කරන්නේ. ඒක නිසා මම මෙන්න මේ විදියට පටන් ගන්නම්. එතකොට ආදුනිකයට ආරම්භයක් තියෙයි කියලා මං හිතනවා. මේ සර්වචන් වහන්සේ ඔය චූල ශුන්්‍යත සූත්‍රයේත් එතකොට පොට්ටපාද සූත්‍රයේත් මේ කතාව ඉතින් බොහොම අමුකම්පාවෙන් ඉදිරිපත් කරනවා පුළු පුළුවන් තාලෙ දාන්න කෙනෙක් මේක තේරුම් ගනින්නයි කියලා. චූලසුඤ්ඤත සූත්‍රයෙන් අපි පොඩි ඉඟියක් ගත්තොත් දවසක මේ පූර්වරාමේ ඉන්න වෙලාවේදී මිගාරමාතු ප්‍රාසාදේ සර්වචන් සංගට යන ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට මතකයි ඔබ වහන්සේ නිකුරෝදාරාමේ කිඹුල්ලත්පුර ඉන්න වෙලාව දවසක් කිව්වා මම නිතරම ශුන්්‍යත විහරණයෙන් ඉන්නවා නැත්නම් ශූන්‍ය විසීමෙන් වසනවයි කිය. ඔබ වහන්සේ කියපු කතාව මට ඇහුණා හරිද? ඔබ වහන්සේ අදහස් කරේ ඒකද කියලා. ඒතර සාරිපුත්‍ර බුදුරජාන් වහන්සේ ආනන්දාමර කියනවා ආනන්දේ උඹට ඇහුණා නම් යමක් නිකුරදාරාමේදී භාග්‍යතුන් වහන්සේ කියනවා මම ශුන්්‍යත විරණේ ඉන්නවා කියලා මට ඇහිලා තියෙනවා. හරි දරාගෙන තියෙනවා. හරි මම ආනන්ද මතක දැන් දැනුත් ඉන්නේ එහෙම තමයි. මම දැනුත් ඉන්නේ ශුන්්‍යත විරණේ තමයි කියලා. ඒකට ආනන්ද හැමතුරු අහනවා සංස අපි වගේ කෙනෙක් කොහොමද මේ ශුන්‍ය විහරණය ශුන්‍යතා විහරණය තේරුම් ගන්නේ කොහොමද කියලා. ඒතර පුත්‍රජානන්සට සිද්ධ වෙන්නේ මේ බෞද්ධ බෞද්ධ ඥාන පිරිමි විවිධ ભેදයකින් තොරව කාට හරි මේක තේරුම් කරලා දෙන්නනේ. එතකොට ආනන්ද පුත්‍රජානන්ස ගන්න උපමා වැල බොහොම වටිනවා. අපි කරන දේ බොහොම වටිනවා. ඒක නිසා පුත්‍රජානන්ස කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතු ප්‍රාසාදේ. අපි මේ මිගාර මාතු ප්‍රාසාදේ ඉන්න ජීවිතයේට බොහොම සාදර වෙලා බොම ඊටාම ආසාවෙන් වත පිළියත කරගෙන එකේ ඉන්නවනම් ඒ ඉන්න තාක් මම මේ අරණියේ විකාර මාතුපාසාදේ ඉන්න තාක් අපිට මේ ගෙවල් දොරවල් පිළිබඳ ප්‍රශ්න ඔළුවට එන්නේ නැහෙනේ රත්තරන් මිනිමුතු ගැන ප්‍රශ්න ඔළුවට එන්නේ නැහෙනේ හරක බාන පිළිබඳ ප්‍රශ්න පිළිබඳ එන්නේ නැහෙනේ රටේ තොටේ යන කට කතා අපිට ප්‍රශ්නයක් නැහැ නිසා මම මිගාරමාතු ප්‍රාසාදයේ ඉන්නකොට මිගාරමාතු ප්‍රාසාදයේ ඉන්න බවට පැහැදිලා ඒක සතුටින් සදාගෙන ඉන්නවනම් මම ගෙවල් දොරවල් පිළිබඳ ගෑනු දරුවන් පිළිබඳ හරක බාන පිළිබඳ ප්‍රශ්න වලින් ශූන්‍යයි යම් තාක් මම මේ මෙතන ඉඳීම සතුටින් කිරීම නිසා මගේ හිත මේකෙන් පුරවගෙන මගේ හිත මේකෙන් සමාදන් වෙලා මම මේකේ ප්‍රමෝදයෙන් ගත කරනවනම් මට ඒ තාක් ගෙවල් දොර ප්‍රශ්න නැහැ. ගමේ දොටි ප්‍රශ්න නැහැ. රටක ප්‍රශ්න නැහැ. ලෝකයක් ප්‍රශ්න නැහැ. ඒක නිසා මම කියන ආනන්ද යමක් මේ විසීම නිසා නැති වුණාද ඒකට මම කියනවා ශූන්‍යයි කියලා යමක් දැන් මේ අරණ්‍ය වාසය නිසා අපිට මදුරුවෝ ඉන්නවා ඕන වෙලාවට ලයිට් නැහැ අනම්මනම් ප්‍රශ්න වර්ගයක් තියෙනවනේ අපිට ඕන දේ තම්බන කණ්ඩ නැහැ රැයට කණ්ඩ දෙන්නේ නැහැ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ මේක ඒ ටික දන්නවා මම මේ ප්‍රශ්න ටික මට තියෙන බව දන්න. නමුත් මේ ප්‍රශ්න ටික නිසා ලෝකයක් ප්‍රශ්න මට නැති බව මම දන්නවා. ඔන්න ඔය දේ දන්නවනම් හරිට වැඩිය මේක ශූන්‍ය ජීවිතයක් කියලා මම කියනවා කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. මේ අපි රිට්‍රීට් එකට ආව පිරිස ගැන කතා කරුවොත් මේ හම්බු වෙච්ච පහසුකම් ටිකේ බොහෝම සතුටු වෙලා දෙන දෙයක් තම්බල දෙන දෙයක් කාලා මේ කාලසටහන එකතුලා අනේ මේක ලොකු දෙයක් කියලා යම් චිත්තක්ෂණයක මේ ගත කරන ජීවිතයේ මේ දේ පිළිබඳව ප්‍රසාද හැඟීමක් පිරිච්ච හැඟීමක් සම්පත්‍ති කර හැඟීමක් සාසන සම්පත්‍ය තේරුණා නම් ඒක හොඳටම පැහැදිලි අපි මෙතෙක් කල් අපේ ඉතිහාසය අපි අමතක කරලා ඒව පිළිබඳ අපිට ආතතියක් නැහැ අථානයක් නැහැ නිකමට හිතන දැන් මේ ආවට පස්සේ අයියෝ මේක මේ හිටියට වැඩිය මේ සද්ද තියෙනවා මధుරෝ ඉන්නවා අනම් මනම් කියලා මෙහි ඉඳගෙනත් gedara ගැන කල්පනා කර කර ඉන්නවනම් එහෙනම් මේවා පිළිබඳ චෝදනාමුකෙන් කතා කරනවා නම් තිබුණට වැඩිය මල හොන්තුාවක් නෙමේ. කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ gedara හිටියට වැඩිය අමාරුයි මේ. එයාට ශූන්‍යතා විහරණයක් ඇත්තෙත් නෑ මේකේ අබිරමණයකුත් නෑ. අබිරමණේ තියෙන කෙනාට අරක මේ මනාපෙන නිසා අර කයින් කරන්න පුළුවන්. ඒක ශූන්‍ය විහරණයකට නම් මේකේ තියෙන කරදර ටිකක් නැත්තේ නෑ. ඒ කරදර ටික දන්න. මේ තියෙන කරදර ටික දන්න. ඒක අර අර තියෙන කරදර වලට අඩුයි තරන්න පුළුවන්. දැන් බුදුරජාණන් කියන මෙහෙම ඉන්නකොට ආනන්ද අපි මේ මුළු කැලේම තියෙන දේවල් කල්පනා කරන වෙනකොට මගේ හිත මගේ කයට විතරක් ගත්තා. යම් හේකින් මොනම හරි ක්‍රමයකට ගත්තට පස්සේ මට අදහසක් එනවා. මගේ හිත දැන් තියෙන්නේ කය ඇතුලේ. එතකොට මේකට සතුටු වෙන්න දාන්න මේක ලොකු ජයග්‍රහණයක් කියලා දානවා. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දානවා නම් යාට තේරෙනවා. මේ කයේ හිත පවත්තන චිත්තක්ෂණය උගා පටල තේරුම් ගන්න බෑ. ඒ චිත්තක්ෂණයේ ගමේ තොටේ කතා, ගෑනු පිරිමි කතා, හරක බාන, මිල මුදල්, රිදී රත්තරන් කතා නැහැ. ඒ විතරක් නේ අරණ්‍යයට සම්බන්ධ කතාවලුත් නැහැ. ඒ නිසා ඒ කෙනා ඒ චිත්තක්ෂණේ ලෝකයක් පිළිබඳ ගමක් පිළිබඳ ගෑනු පිරිමි පිළිබඳ චිත්ත පීඩාවලින් ශූන්‍යයි. අරණ්‍ය පිළිබඳ චිත්ත පීඩාවේ ශූන්‍යයි. හැබැයි යට කයෙහි හිත පැවැත්වීමේ අර්ථයක් තියෙනවා. විඝාත පරිලාහයක් තියෙනවා. හිත හිටින්නේ නැහැ. හිතියට මේකේ සැප විඳින්නේ නැහැ. එතකොට යාට සැප විඳිනවා නම් කයට හිත ගත් එක විශාල ජයග්‍රහණයක් කියලා දන්නවා අර ශූන්‍යතාවයට අත් විඳින්න පුළුවන් දැන් මේ කය කියන එකත් මිහිරි එකක් නෙවෙයි මේක බොහොම සූපයලවන මිහිරි එලවන එකක් නෙවෙයි නමුත් අර විශාල දුක් අඳු දෙක අයින් කරන මේක අපි පාවිච්චි කරා වෙනවනේ කය දැන් මේ කයේ ඉන්න එක මෙයා හිතු පුරුදු කරගත්තයි කියමු චිත්තක්ෂණ එකක් නෙමෙයි දෙක තුන හතර පහක් ඉන්න පුළුවන්. එයා දන්නවා දැන් මම ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට මේ මේ හැප්පෙනවා තේරෙනවා. දැන් මේක ඇතුළේ ආස්වාද ප්‍රසවාස තේරෙනවා. මෙයා මේ එන්නේ එන ආස්වාද ප්‍රසවාසයේ අපි දවල් කතා කරනකොට තේරුම් ගත්තා කය සමබර නැහැ. මම මේ සම්බර කරන්න දඟලනවා. නැති බවක් දන්න. ඒකට කකුල වේදනාවක්. වේදනාවක් තියෙන බව දන්න. මේ දෙකම ඉතින් කයේනේ. ආ මේ කයේ වේදනාවක් තිබුණාට මේ දරන මේ මේ විඳනය මේ ඉවතන මේ සතිමත් වෙන චිත්තක්ෂණේ ගම පිළිබඳ කතා හෝ අරණ්‍ය පිළිබඳ කතා නැහැ. ඒ වගේ ශූන්‍ය මේකේ තියෙන දරදේ තේරෙනවා. මෙහෙම ඉන්නකොට අපි හිතමු මෙයාට තේරුණයි කියලා මේ හුස්ම ටිකට විතරක් හිත ගියයි කියලා. ඒතර මේ මුළු කයේම තියෙන පට වියාපෝ තේජෝ කියන හතර මහා ධාතුන් වෙනුවට දැන් එක ධාතුවත් එක්කනේ ගනුදෙනු යන්නේ වායෝ ධාතුව විතරයි. එතකොට යාට පඨවි ධාතුවෙන් එන කරදර නැහැ. තේජෝ ධාතුවෙන් එන කරදර නැහැ. ආපෝ ධාතුවෙන් එන කරදර නැහැ. හොඳටම දන්නවා මගේ හිත තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ. ඒතකොට යා දන්නවා මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ හිටිය කියලා මට රජතැපක්වත්, ලාභයක්වත්, සත්කාරයක්වත්, සම්මානයක්වත්, සිලෝකයක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් ඉන්න එකෙන් දැනගන්න පුළුවන් ලෝකයක් තිබුණු කරදර මගේ අධාන ගියා. ඒ චිත්තක්ෂණේ. අරණ්‍ය කරදර ගියා. කයේ කරදරත් නැහැ. දැන් වායෝ පොට්ටබ්බ ධාතුවේ. මෙන්න මෙතෙන්ට යනකම් අපේ හිත හැසිරෙන්නේ කාම ලෝකයේ කාම ධාතුවේ රූප ධාතුවේ කායानुපස්සනාවයි. එතකොට ගීගේ අතහැරලා අරණ්‍යයට ආවා. එතකොට එතන ටිකක් කරදර නතර වුණා. අරණ්‍යයට ආවිලා කයට හිත ගත්තා. එතන ටිකක් ශූන්‍ය කරගත්තා. කයෙත් හිත පවත්තලා ප්‍රසිද්ධම ධාතුව. එයා විසින් ඉදිරිපත් කරන ප්‍රසිද්ධම ධාතුවේ හිත හිටියන ප්‍රසිද්ධ කයේ මහා කයේ තියෙන කරදරත් නෑ අර ධාතුවත් එක්ක හිත හිටිනවා. මෙතෙන්ට යනකම් යම් කිසි කෙනෙක් අත්දැකලා නැතුව මේ ජීවිතේ මැරෙන්න වුණා නම් අර මනසට ලෝකයක් කරදර තියාගන්නේ මැරෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගෙවලෙක් වෙලා හරි ගෙම්බෙක් වෙලා හරි මොකක් හරි වෙලා එන්නේ වයි දැන් මේක ගණිතේ ඉවර කරන්න. ගණිතේ ඉවර කළා නෑනේ චිත්තක්ෂණයකටත් නෑ. ඊට පස්සේ මේ මනස කවදාකවත් ඒක අතහැරලා විනාඩියක්වත් අයින් වෙලත් නෑ. ඊට පස්සේ මේ මනස ඒ අයින් වෙච්ච ජීවිතේ කයට අරගෙනත් නෑ. දැන් මේ සුදු ඇඳගත් ඇත්තෝ ඉන්න නිසා මං කියන්නම් ඔය අපි කහරෙද්ද අඳින්නේ, තට්ටේ ගාන්නේ ඔය දේ කරගන්න. ඊවල දොරල තැහැරලා අපිට කැලේටලා ඉන්න පුළුවන් අඟුලිමාල වගේ. එහෙම ඉන්නේ අපි. අපි ඉස බාල සිවුර දාගන්නේ මේ කායानुපසනා කරන්න. අද මහණුන්ගෙන් කීයද කී දෙනාද කායानुපසනා කරන්නේ? ඔක්කොම දේශපාලනය කරන්නේ. බිස්නස් කරන්නේ. තියේ දෙයි මිනිසුන්ගේ ශූන්‍යතාව විහරණයක්. විකාරයක් නේ කරන්නේ. හැබැයි එහෙම කියන්න බැරි. මොකද උත්සාහ කරපු කෙනාට තේරෙනවා කයේ චිත්තක්ෂණ කරේ හිත තියනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. පැවිද්දා හෝ වේවා, අපවිද්දා වේවා, බෞද්ධ හෝ වේවා, නොවිදා වේවා, කයේ හිත පවත්වන්න බෑ. පැවිද්දටත් බෑ, ගිහියටත් බෑ, ගෑණිටත් බෑ, මිනිහටත් බෑ, බෞද්ධයටත් බෑ, අබෞද්ධයටත් බෑ. මේක තමයි බුදුහාමුදුර අපට දෙන අභියෝගය. ඒක නිසා දවසට එක චිත්තක්ෂණයක් එන්නේ. මුළු පැයටම එක චිත්තක්ෂණ ඒක ගැන විතරක් කතා කරන්න අන්න ඒකටයි කියන්නේ සත්පුරුෂ සංසේවනයේ සහ අසත්පුරුෂ ඈත් වීම. වර්ධින දේවල් ගැන කතා කරන්න කරන්න කරන්න අසත්පුරුෂෙක් එක්ක හිටියා වගේ. මට එක චිත්තක්ෂණයක් හරි ඉන්න පුළුවන්. මං හිටියා. ඉන්නකොට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා යම් කිසි කෙනෙක් අපි හිතමු ලියන්න හරි කියන්න උත්සාහ කරනවා නම් ඉතින් එයා පැහැදිලිවම මේ කායානුපස්සනා පිළිබඳ පණිවිඩය ලැබිලා තියෙනවා. ඒ ඉඳපු කයේ ගත කරපු අප්‍රමාද වෙච්ච සතිමත් වෙච්ච චිත්තක්ෂණය ගැන පුළුවන් තරම් තොරතුරු හෙව්වොත් ආනිසංස තුන හතරක් තියෙනවා. එක කියවන එකනට හොඳටම තේරෙනවා මෙයාගේ හිත අන්‍ය විහිිත නැහැ. කයේ හිතලා තියෙනවා. ඒ නිසා මෙයාගේ හිත අසහන නැහැ දැන්. දෙක එයාට එවැනි චිත්තක්ෂණ ගාණක් ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඒ දකින්න දෙයට සාදර වෙනවා නම්. සාදර උනේ නැත්තම් අයියෝ කයේ හිත තියෙනවා තමයි ඉතින් මොකද්ද ඇති වැඩේ. දැන් අද ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකද්ද සත්‍යමත් භවයේ ඇති වැඩේ. දුන්නට වටිනාකම දන්නේ ඇයි මේ සතිමත් වෙන්නේ කියන එක දන්නේ ඇයි මේ කායනුපසනාව කරන්න ඕන කියලා දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. කායනුපසනාවට ගියාද නැද්ද කියන එක දන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒක කියන්නයි අපි මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. නිසා ගිය වෙලාවේ වැටහිච්ච දේ බබෙක් බහ තෝරන්න වගේ හෝ කියන්න දන්නවනම් එතන විශාල sannivedanayak සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි යාට අර වගේ වැඩි වේලාවක් අයේ ඉන්න පුළුවන් වෙනවා. එතකොට අපිට තේරෙනවා මෙයා කාම ලෝකය පිළිබඳව අපි හිතුවට මහා විශාල අභ්‍යාසයක් කියලා. ඒක විනාඩි 3-4කින්. මේ කාරණා වටහා ගන්න මේකටයි මේ බුදුජානන්සේ මේ කාම ලෝකේ හදාරනවයි කියලා කියන්නේ මට හම්බ වෙච්ච නියෝජනයක් තියෙනනේ කාම ලෝකේ මේ කය. ඒ කයේ හිත තියලා මුළු හදින්ම කරන්නේ. 100%ක්ම කයේ හිත තියලා මේක ඇතුලේ මොකාද ඉන්නේ මොකක්ද වෙන්නේ මොනවාද අත්දකින්නේ මොනවාද අත් විඳින්නේ කියලා ඒක හෙලි කරන්න ගිය ගමන් අපි දෙන්නෙක් අතර ඒ අත්දැකීමේ වෙනසක් නැත්තේමය. කවුරක්වත් ඒක විශ්වාස කරන්නේ. බුදුහාමුදුරෝ යම්මාකාරට තමන්ගේ කයේ ජීවත් වෙලා අදහස ප්‍රකාශ කරන ඒ විදිහටමයි දේවදත්ත අදහස ප්‍රකාශ කරන්නේත් ඇත්ත කියනවා. මමත් එහෙමයි. ඒ නිසා බුදු වෙන්න ඕනේ නම් බුදුහාමුදුරෝ කවුද කියලා දැනගන්න ඕනේ නම් බුදුබණ මොකද්ද කියලා දැනගන්න ඕන නම් අරේ මේ වන්දනාව යන්න දඟලන්න යන්න එපා. ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මේ තියෙන දේවාලේ මේකට ගෙවදින්න. ගෙවදිලා බලන්න මේ කාය අනුපස්සනා කරනකොට මට කොහොමද වැටෙන්නේ මොනවද තේරෙන්නේ කියලා. කියන්නත් බෑ, ඉන්නත් බෑ. ඒකට තමයි අපි මේ සාමූහික සහ පෞද්ගලික ප්‍රයත්නයක් කරන්නේ. අන්නේම කරනකොට අපිට යම් ප්‍රමාණයක් තොරතුරු දෙන්න පුළුවන් ගතියක් එනවා. ඒක මෙහෙමයි කියන්න වෙන්නේ. දැන් අපි උසාවියට ගිහිලා සාක්කියක් දෙනවා නම් මිනිමෙරුන් අඩුවට හරි ඒක උසාවි භාෂාවෙන් කියන්න එපාය. නැත්තම් උසාවිය ගණන් ගන්නෑ. ඒකට නඩුකාරය වෙනුවට නැත්නම් නඩුකාරයට අපි කතා කරන විට නීතිඥයෙක් ළඟට ගිහිල්ලා අපේ කරුණු එයා උසාවියට ඉදිරිපත් කරන වෙන තාලයකට. ඒ වගේ සරුවච්චන් වහන්සේ, ථාරිපුත්තු ස්වාමීන් වහන්සේ, අනිකුත් ස්වාමීන් වහන්සේලා අපිට පෙන්ලා දීලා තියෙනවා කයට හිත ගියාට පස්සේ ආනපානට හිත ගියාට පස්සේ ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ අනෙක් දේවල් එක සංසන්දනය කරලා විතරයි. මේ අත්දැකීම විස්තර කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මම දැන් කයට හිත ගිහිල්ලා මම දන්නවා දැන් මගේ තති ප්‍රයත්නේ හරි ගිහිල්ලා අප්‍රමාද වෙලා ඉන්නකොට දැන් ඉන්නවා මම කයේ ඉන්නවා දන්නවා කාටරි කියන්න වෙනවා නම් මට කියන්න වෙනවා මම හිතගෙන නෙවෙයි කියලා මට තේරෙනවා මම ඇවිදින්න නෙවෙයි කියලා මට තේරෙනවා නිදාගන්න නෙවෙයි කියලා තේරෙනවා ඒක නිසා මම කියනවා මම කයේ ඉන්නේ කියලා එහෙම නැත්නම් කියන්න බලව මම මැරිලා නැති බව මට තේරෙනවා. මට නිින්ද කියලා නැති බව මට තේරෙනවා. මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. ඒකෙන් කියන්න පුළුවන් කියනවා මිස ඔක්කොම නාස්තික ප්‍රකාශන. නෑ නෑ නෑ කියලා. මෙන්න මේකයි කයේ ඉන්නකොට දැනෙන දේ කියලා නිර්වචනය කරන්න අපි එකම භාෂාවකටවත් බෑ. ඒ විතරක් නෙවෙයි. කවදා හෝ රිටිට අටක් කරලා හරි කියන 10ක් කරලා වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්න එකට හිත ගියයි කිව්වට පස්සේ අවුරුදු 10කින් ඒ අත්දැකීම ගන්න අත්දැකීම නාකි වෙලා තියෙනවද බලන්න. නාකි වෙන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය වයසට යන්නේ ඒ වගේම අහන්න ගෑනු කෙනෙක් ඒ චිත්තක්ෂණයට ආවමයි පිරිමි කෙනෙක් ඒ චිත්තක්ෂණයට ආවමයි රහතන් වහන්සේ චිත්තක්ෂණයට ආවමයි අඟුලිමාලේ චිත්තක්ෂණයට ආව වෙනසක් තියෙනවද කියලා නෑ. අපි කොහොම කරුවක්වත් නෑ. ඉතින් එවැනි මේ විශාල පදනමක්, විශාල ക്ഷേම භූමියක්, විශාල නිධානයක් මේකට බුදුහාම කියන ක්ෂණ සම්පත්තිය කියලා. තියෙද්දිනේ අපි අතීතය අනාගතේ ප්‍රොම්පි කෙලින්නේ, සවරම් කෙලින්නේ, අනුන් ගැන කල්පනා කරන්නේ, අතන මෙතන ගැන හිතන්නේ. ඒකත් අහිංසකයි කොච්චරද කියනවා මගේ ඕනවට නෙවෙයි. ඕනකමට මෙතන හිටපන් කිව්වත් ඉන්නේ නැතුව හිත අතීතයට යනවා අනාගතයට යනවා අරගෙන මේකන හිතලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි යම් ආකාරයක පොත් ලැබීමක් කරන්න පුළුවන් නම් කිසිම චිත්තක්ෂණයක මගේ හිත දුවලා තියෙන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. එවනම් කාගේ න්‍යාය පත්‍රයද? කාමරාජිනියගේ කාමරාජධානී තියෙන න්‍යාය පත්‍රය. එක්කෙකුට අත උසලා කියන්න බෑ මට ඕන දේ මං කරනවා කියලා. මරටින් කෙරෙන්න ඕන දේ කෙරෙනවා. ඒව මාර්යා ඔක්කොම වරණ හදපු DVD එකක් වගේ කෙරෙන්න ඕන ටික කරනවා. බුදුරජාණන් කියන්නේ ඒක දැකලා කියපන්. මට උදේ ඕනේ උනේ මේ වැඩි කරන්නේ දැන් වෙන්නේ මේකයි. ඒක ප්‍රශ්න නෑ දැන් වෙන දේ. දැන් මම ඉඳගන්නේ ආස්වාස් ප්‍රසවාස ගන්න හිත කොහෙද තියෙන්නේ? හිත අතීතය යන ප්‍රශ්නයක් නෑ. ඉතින් කියනකොට කියන මම වාඩි වුණා. මට මං හිත යෙදු ආස්වාස් ප්‍රසවාසයට හිටියේ නෑ. ඒක හිටියා මෙහෙමයි. ඒ වෙනකොට මගේ හිත සද්දකට ගියා. ඒකෙන් මගේ හිත වේදනාවට ගියා. ඒකෙන් මගේ හිත හිතවිල්ලකට ගියා. ඒ ඒ චර්යාව හැසිරෙන ස්වરૂපය ඉතාමත්ම සාදරයෙන් ඉතාමත්ම අහිංසකව ඉතාමත්ම ඇති හැටියට කියන්න සෝවාන් වෙන්න ඕන කියලා හිතා ගන්න. ඒ ටික කියන්න පුළුවන් නම් එයාව සුද්ධ කරනවායි කියන එක බොහොම ලේසි. ඒ කියන්නේ රෝග ලක්ෂණය අඳුනගා රෝගේ අඳුනගත්තා නම් බෙහෙත් ඕන තරම් තියෙනවා. අපි මේ බෙහෙත් කරන්නේ රෝගේ අඳුනගන්න නැතුව. ඉතින් ඒක නිසා මේ කාම ලෝකේ අඳුර ගන්නවා කියලා මේ කායानुපස්සනා කරනවායි කියලා ආනපාන හොයන යන්නත් එපා පිම්බීම හැකිලිම හොයන යන්නත් එපා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක හොඳට බලන්න පීරි ගාලා උර ගාලා ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවද? ඉතින් මට මතකයි මම බණකට ගියාට පස්සේ කිව්වා මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන පැයක් ඉඳගෙන ඉන්න රහත් වෙන්න යම් කිසි කෙනෙකුට මම පැයක් ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්න පැය මුළු පැයේම කොලෙහි හිත ගියත් වේදනාව සදා ඒක දන්නවනම් ඒ මුළු මේ චරණයම උබේලා සපේලා කියන්න පුළුවන් රහත් තමයි. මේකයි කල යුත්තේ කියලා දන්නවනම් සෝවාන්. ඒකට අපි මේ වැඩමුළු තියන්නේ. වෙන මොකටවත් නෑ. ඕගොල්ලෝ හිතන විදිහට මේ ආනාපානට හරක බැඳා වගේ මිය මේ මේ වියගහට ආනාපානට බඳින්නත් නෙවෙයි. පිම්බීම හැකිට බඳින්නත් නෙවෙයි. සද්දවලට නොය ආවා කියන්නත් නෙවෙයි. හිත ඒකාග්‍ර කරන්නත් නෙවෙයි. තමාදියක් ගන්නත් නෙවෙයි. මොකද එව්වා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. කළ යුත්ත දත යුත්ත තමයි මේ කයට මේ දේ කරපන් කියලා අපි දෙනවා. ඇත්තටම දෙනවා. කයි තියපන්. ඊට පස්සේ නටන නැටිල්ල දිහා බලන ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ඔය බණ්ඩාරනායක නඩුවේ සිට මම හිතන්නේ ඒක තමයි හිද්ද උනේ. ඒ අපරාධකාරයෝ ටික අරගෙන කාමරයකට දාලා ඒගොල්ලෝ දන්නේ ක්ලෝස් සර්විස් ටීවී කැමරා එකක් දාලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ කතා කරනකොට බක්කාලා එළියට එනවා කතාව. එහෙම නැත්නම් ওই ප්‍රධාන හොරු හොරකමක් කරාට පස්සේ ඒගොල්ලෝ වස්තු බෙදා ගන්න බැරුව ගහගත්ත ගමන් එකෙක් ඇවිල්ලා ටිප් එක දෙනවා. ඒ වගේ තමයි අපේ හිතත් නන්නත්තර කඩප්පුලි නොකෑමන දහබදුර හිත ඔය කෙනෙකුටත් අයිති එකක් නෙවෙයි ඒක. කරුණාකරලා ඒකට නිකන් චරිත සාහිතික දෙන්න යන්නත් එපා. ඒකන පශ්චාත්තාප වෙන්නත් එපා. උගේ දින කඩප්පුලිකම කෙලින්ම කියන්න. එහෙම කියනකොට ඒ කඩප්පුලිකම් කරන්න බෑ යාළුවා. මොකද අපි සීලෙක පිළිහිట్లాනේ තියෙන්නේ සද්ධාව ගින්දරනේ කතා කරන්නේ මේ ටිකේ හෙලි කරන්න අපිට බයයි ළඟ ඉන්න එක දැනගත්තොත් එහෙම විනාසයි මම මෙච්චරම කුපාඩිද මෙච්චරම සෞත්වද මෙච්චරම මේ නොකෑමන දාපතුරද කියලා එකෙකුටවත් බෑ තමන්ගේ හිතේ ස්වරූපය මෙහෙමයි කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ ඒක සිල්ලමක් නෙවෙයි කියලා. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ අපි විශ්වාස කරනවා කවුරුත් මාව චරිත ඝාතනය කරන්නේ මම කියන්නේ හෙලි කරන අදහසේ මේ කාම ලෝකයේ හැටි තේරුම් ගන්න මට අහුවෙච්ච මේ කය ඕලාරික අත්පටිලාභයේ වශයෙන් මම පාවිච්චි කළා ඒ ගැන පුළුවන් තරම් පොත් තැබීමක් කරනවා මට අයිති මේ හිත යා නටන නැටිල්ලට ෂේම භූමිය අඳුල්ලා දෙනවා වර්තමාන මොහොත ෂේම භූමිය ඉරියව්ව ෂේම භූමිය ඔබට ඕනනම් වරේ එimhe දුන්නට මෙයා පණින පැනිල්ල දිගට කියන්න පටන් අරගත්තොත් එයාට හරි වෙහෙසක් දැනෙනවා ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම කියන එක දාරතයක් විඝාත පටිලාහයක්. මොකද මේ කැලේ හිටපු වල් මීහරකෙක් නේ දැන් මේ ගෙනල්ලා ගම්මැද්ද බැඳලා තියෙන්නේ. ආනපානි කරපන් නැත්නම් කයේ හිත තියපන්. එහෙනම් මේකම බලන්න හිටපන් කියලා. එතකොට මෙයා නට නැටිල්ල විඝාත පටිලා පරිලාහයක් දරතයක් තමයි හැබැයි බුදුරජාණන්සේ දන්නවා. තමන්ගේ කයේ වේදනාවක් බලබලා ඉන්න වෙලාවක් තම බර භාවයක් නැති බව දන්න වෙලාවේ ලෝකයක් පිළිබඳ කල්පනාවල් සහ ආතති නැහැ. ගමක් පිළිබඳ කල්පනා ආතති නැහැ. අරණ්‍යයක් පිළිබඳ ආතති කල්පනා දැන් හොඳටම දන්නවා මගේ හිත තියෙන්නේ මේ කයේ. ඒකේ තානපාන නෙවෙයි හැබැයි මයික තියෙන්නේ දකුණු කකුල වේදනා බව දන්න. මෙන්න මේක ප්‍රබලව, එඩිතරව, වික්තව, ප්‍රතිබලව ලියන්න දන්නවා නම් ඊටාම නිවනට කිට්ටුයි. උඟුව දෙනෙක් හිතනවා නෑ මේක බාහනපණ කැඩිලා සතිය කැඩිලා ආනපණ ධානපණ සතිය කැඩිලා ඒක නිසා මේව නෙවෙයි ලියන්න ඕනේ මම ඉඳගත්ත ගමන් මට දිබ්බ චක්කු ඥානය පහළ වේවා අන්න දිබ්බ චක්කු වෙන්නොත් නම් ලියන්න ඕනේ මට තමාට රෑ 1ට 2ට ඊමේල් එවනවා එක එක ඥාන පහළ වෙච්ච කට්ටිය උදේ වෙනකන් ඉඳ හදිසි අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම එකක් වුණා ඉතින් මම ඒක පිළි අරගෙන දැන් සෝවාන් වුණා කියලා සාතිකයක් දෙයි කියලා හිතාන වගේ ලියන්නේ මම ඉතින් හොඳ ලස්සන වචන දෙකක් ලියලා අරිනවා මේ කරගන්න ගා ගන්න ගා ගැනීමලට ඒ නිසා අපි භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ අපි කාම ලෝකේ ළඟා කරගන්න බැරි අභිමතාර්ථ ඉෂ්ට කරගන්න මේ ප්‍රතිපදාව පාවිච්චි කරනවා එක් එක්කත් නෑ මේකෙන් වෙන් වෙච්ච ඒ නිසා ඒ දේ ඒ අපේ තියෙන මේ ගති එහෙම කාම ලෝකේ කාම ලෝකේ වශයෙන් හෙලි කරන්න පුළුවන්. ඒක භෞතිකත්වයේ මේකේ තියෙන. බැලුවොත් අපි ඔක්කොම එකයි. ඔක්කොම එකයි. බොහොම සුළු වෙනසයි තියෙන්නේ ඒක 0.02ක වෙනසක්ලු තියෙන්නේ අපි ඔක්කොගෙම RNA DNA චෙක් කරලා බලුවා. ඔක්කොම 99.98ක් අපි සමානයි. බලන්න අපි වුණාට කොච්චර තෝතෝ වරපල කියන නිකාය ભેද හදාන පන්ති ભેද හදාගෙන කොච්චර ගැටෙනවද කියලා මේ පුංචි දශම ස්ථාන දෙකකට මේ ගැටෙන්නේ. anu අපිට කොච්චර අමතක වෙනවද අපි සමානයි කියන එක. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඔක්කොම මානවයෝ. manussකම එnde එnde ඔය තියෙන අසප්පුරුෂ ගති පහළ වෙලා කාම ලෝකය පිළිබඳව භෞතික ලෝකය පිළිබඳව තමන්ගේ කය පිළිබඳව නැවත නැවතත් එහිම හිත යොදාගත කරන කෙනා සත්පුරුෂ සංසිවණයට වැටෙනවා සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් වාටපත් වෙනවා සද්ධර්මයේ ගත කරනවා තමන්ගේ කය අමතක කරලා අතීත අනාගතේ ගත කරනවා නම් අතන මෙතන යනවා නම් එහෙම යනවා නම් භයානක අපරාධයක් නෙවෙයි. නමුත් තීරුම් ගන්න මට ඕන දේ මෙච්චර පැහැදිලි ക്ഷേම භූමියක් තියේදී මගේ හිත දුවනකම මම කියා ගන්න වටිනවද කියලා බුදුහාමුදුර අහනවා. මගේ කියා ගන්න වටිනවද කියලා අහනවා. මගේ ආත්මේ කියන්න වටිනවද කියලා. ඒ නිසා හිතට ඒ වගේ ക്ഷേම භූමිය පෙන්නලා ඒකෙන් පැනලා එයා නටන හැටි බලන්න බලන්න තේරෙනවා කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. මේ බව ඒ කියන්නේ කාගදු න්‍යාය පත්‍රිකට මේක වැඩ කරන බව දැනගන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. තිරිසන් කිසිම කෙනෙකුට ඒ බවවත් නැහැ. එයා සහජයට යට වෙලා ඉපදිලා සහජේ මැරලා යනවා. මිනිස්සෙකුට ඕන පෘ탁ජනෙක ඉපදිලා ආර්ය තත්ත්වයට යන්න පුළුවන්, රහත් තත්ත්වයට යන්න පුළුවන්. ඒ මනසේ ඒ ඇතිවෙන නියුරෝප්ලාස්ටිසිටි කියලා කියනවා තමන්ගේ මොලේ ක්‍රියාකාරකම් හොඳ පැත්තට හැඩ ගහන්න පුළුවන් ගතිය පරිණාමයේ ඉස්සස්ම අවදී ඉන්න මනුස්සයෙක් විතරයි තියෙන්නේ. අනික කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ මොකද සාජාසයට යට වෙලා. ඒ ශාන පුත්‍රජානසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ මොලේ තියෙන හැකියාව ධර්මයේ තියෙන ප්‍රතිපදාව කෙලස් කපන්න පුළුවන් ගතිය නොදක උපපති තාලෙට මැරලා යනවා නම් තිරිසනෙක්ම තමයි කියන්නේ. ඒ මනස උත්සාහයක්වත් කරන්නේ නමුත් මම පුද්ගලිකව පිළිගන්නවා ඒ උත්සාහය කරන එක පවා වැඳිය යුතු තරම් වටින දෙයක් මොකද හරි අමාරුයි. ඊටාම අමාරුයි. ඒ නිසා උත්සාහ කළත් උත්සාහ කළත් නමුත් ලෝකයා භාවනා පිස භාවනා පිසයි කියලා නම් වනම් කියන. කවදාකවත් අගේ කරන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු සාංශ ලියලා තියෙන පොතේ 40 ගණන් වල මේ ලෝකේ ආද මෙච්චර මහන්සියෙන් භාවනා කරන මේ යෝගාවචරයින්ට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් දානවා කියලා පිළිච්ච padikkamට තරංග සලකන්නේ මේ මනුස්සයා කරන්නේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සලා විසින් ඈත ඉඳලා වඳින වැඩක් දෙයියෝ වඳින වැඩක් බ්‍රහ්මිය වඳින වැඩක් මේ කරන්නේ නමුත් ලෝකයාගේ හැටි මෙහෙමයි ඒකනම් කමන්නේ තමන් මේක අගය කරනවාද කියලා බලන්න එක චිත්තක්ෂණයක් මට මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්කම අවුරුදු 2600කට ඉස්සලා මේ සාරිපුත්තු සාංශේ ඇතුළට දාලා ලොක් කරපු ධනය නිධානය මට ලැබිච්ච වෙලාවක් ඒ නිසා මුළු දවසම එපා මුළු පරියන්ක මේ එක චිත්තක්ෂණයක් එක හුස්ම එක ඉඳගෙන ඉන්න බවක් එක තක්මනක් එක වමක් දකුණක් වශයෙන් ටික ටික ටික රැස් කරන්න ගත්තොත් අපි ලබන්න දැනුමට කියන්නේ මේ කාම ධාතු භෞතික ලෝකය කාම ලෝකේ නැත්නම් මේ කය තේරුම් ගන්න උත්සාහයක්. මේ තේරුම් ගැනීමේදී මේකට බැඳීමක් හෝ ගැටීමක් ඇති වුණොත් ඒකට කායේ කායानुපස්සී කියන්නේ. අනිශ්චිතෝච ලිහෙරති නච කිංචි ලෝකේ උපාදීති. කායේ කායano බලන ඉන්නේ කොහමද? අනිශ්චිතෝච විහෙරති. ඒකට හේතු වෙන්න යන්නේ මොනම දෙයකටවත් හේතු වෙන්න යන්නේ නැහැ. නිස්සය කරගන්නේ නැහැ. නචලෝ නචකින්ති ලෝකේ උපාදීයති මට මේක පෙනේවා කියලා අදහසකුත් නැහැ නොපෙනේවා කියලා අදහසකුත් නැහැ පේන දේ පේන හැටියෙන් බාර ගන්නවා මිසක්කා ඒකට මනාපමනාප ඇති කරන්නේ නැතුව පහල කරලා දැකලා එහෙම කියන කෙනාට තමයි අපි ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ නිසා ආර්ය නොවුනට ප්‍රශ්නයක් අපි උත්සාහයක් ගන්නවා මේ කාම ලෝකේ තේරුම් ගැනීම සඳහා ලෝකේ තියෙන කාම ලෝකේ නටවන නැටවිල්ලක් අපි ඒ කයම තේරුම් අරගෙන කයි කය අනුව බලන සුළුව බලන්නේ කොහොමද කරන්නේ කොහොමද කියන එක තමයි ඔය මූලික උපදේශ පන්තියේ තියෙන්නේ. ඉඳගත්තාම මෙන්න මෙහෙම කරන්න. පොඩි යෝජනා ටිකක් විතරයි. තක්මන් කරනකොට මෙහෙම කරන්න. එදිනෙදා වැඩවල මෙහෙම කරන්න කියනවා. ඔය පොදුවේ දෙන තොරතුරු තාමත් අමාරුයි තේරුම් ගන්න. නමුත් මතක් තියාගන්න මේ විදිහට දවස් දෙක තුන කරනකොට අපි යම් විදියකට මේක අනුගත වෙන ගතියක්. මේකට ජෝඩු වෙන ගතියක් තියෙනවා. ඒක සාමූහික ප්‍රයත්නෙත් ප්‍රතිඵලයක් පුද්ගලික ප්‍රයත්නෙත් ප්‍රතිඵලයක්. ඒ නිසා මේ අභිඤ්ඤය ධර්මයක් අපි මේ කතා කරන්නේ අතිවිශිෂ්ට ඥාණයෙන් තේරුම් ගත යුත්තක් අපි උත්සාහ කරනවා ඒක එදිනදා භාෂාවට දාලා අපිට අත්දැක ගන්න පුළුවන් එකට මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න විතරයි මේ උත්සාහ කරන්නේ. මේ ප්‍රවිෂ්ටි ලබා ගැනීමේදී අපි ඒකේ දක්වන ආකල්පය අපි ඒක තේරුම් ගන්න ගතිය වෙනසක් වුණොත් ඒක දීර්ඝ කාලීන වෙනසකට සැබෑ වෙනසකට පාදක වෙනවා උත්සාහයක් වෙනවා ඒක නිසා යම් කිසි කෙනෙකුට Taman කෙරේ අනුකම්පාවක් අත්ත කුසලයක් ඇති හැටිය දැකීමක් අභිඥා ඥානයක් ලබා ගන්න ඕනේ නම් එකයි අපිට තියෙන්නේ මේ කය පිළිබඳව අප්‍රමාද වෙන එක සති සම්පජඤ්ඤේ පිහිටිය. ඒ නිසා ඒ සඳහා කරන හැම වැරද්දක්ම කියන්නේ අසාර්ථක වුණත් ඒ අසාර්ථක දෙයක්මත් කද්දාකත් අහක දාන්න වෙන්නේ ඒ හැම වැරද්දක්ම ඉස්සරහට අපිට නැවත නැවත පෙන්නමින් අපි නිවැරද්දට ගෙනියනවා. ඒ නිසා මේ පුංචි කෙනෙක් කියලා එකක් නෑ. භාවනා පුංචි කියලා දෙයක් නෑ. ඔක්කොගෙම ලැබෙන හැම අත්දැකීම වටිනාකමක් තියෙනවා. ඒක කිසිම දවසකට ඒක අහක ගියයි කියලා හිතන්න එපා. ඒකම පදනම් කරගෙන ඉදිරියට යෑම සඳහා මේ කරන වැඩේ පිළිබඳව නිතිපතා කරන අතර සාත සහගත කියන විදිහට ඒකට මිහිරි බවෙන් මේක කරනවා නම් එහෙම නැත්නම් ඒක සඳහා ප්‍රමෝදයකින් ඒක කරනවා නම් මතක තියාගන්න ඒක මේ ආත්ම පිනක් නෙවෙයි පෙර ආත්ම ගෙනාපු දෙයක්. කාටවත් බෑ ඒක එහෙම මිහිරියාව බවට පත් කරගන්න එවැනි මිහිරියාව බවට පත් කර ගණ්ඩයි අපි මේ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් කරන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව තමයි මේ කරන වැඩේ පිළිබඳව හැකි සංඥාව මිහිරියාව ප්‍රමෝදය පහළ වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් දවසේ නතර කරනවා. ශිරු දිනාටම සනති මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.